අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඈනිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 219 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා විශේෂ භාගියා දස කුසල කම්ම පතාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් මේ දසුත්තර සූත්‍රයේ ඊ අපි මාතෘකාව උපුටා ගන්නාලද දසුත්තර සූත්‍රයෙන්ම මේ පාඩේමයි අදත් ඉස්සරහින් තියාගත්තේ මේ සූත්‍රය සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ගොනු කරන ලද්දක් නැත්නම් ශ්‍රාවක භාෂිතයක් මේක සඳහන් වෙන්නේ දීඝනිකායේ දසුත්තර සූත්‍රයේ එහිලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේ වාගේ සැදී පැහැදී යෙදී කටයුතු කරන පිරිසකට නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන පිරිසට මේ ගමන ඉදිරියට ගෙන යාම සඳහා දත යුතු ගුරු හරුකම් උපදේශ මාලාවක් සකස් කරලා තියෙනවා. ඒ ඔක්කොටම ඒ කාර්ණාසියටම මාත්‍රකාතියෙමින් දසුත්තරම් පවක්කාමේ ධම්මං නිබ්බානපත්‍යා කියලා මාත්‍රකා දිනනවා මම දසුත්තරයේ විතර කරනවා නිවන්පත් වීම සඳහා ඒ නිසා මේ ධර්ම සඳහා ධර්ම නෙවෙයි නිවන සඳහා වූ ප්‍රායෝගික ඉදිරිපත් කිරීම. අන්නේ ඉදිරිපත් කිරීමේදී ඒ தත්තරපත් වෙලා සරුවත් යනවා වැඩ ඉන කාලෙම අපි වාගේ බොහෝම දාස්කණන් අවුරුදු වලින් පස්සේ පහළ වෙන විනීය ජනතාව ගැන පුදුම කරුණාවකින් මේ ගොනු කරලා තියෙනවා. ඒක සුවිශේෂී ඥානයක්. අන්නේ ඥානීයට පින් සිද්ධ වෙන්න දැන් ධර්මයේ ඉදිරිපත් කරලා තියෙන ධර්මයේ යම් කෑල්ලක් අඩු නම් ඒ අඩුව ඉස්සර පැස්සර වම දකුණ කල්කලා මෙන්න මේ කෑල්ල වෙන්න ඇති මෙතන අඩු කියලා අර අඩුව පුරව ගන්න පුළුවන් අන්වේ ඥානයකින් අනුමාන ඥානයකින්. ඒක තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ ඒ ධර්ම සැකිල්ල වගුව එහෙම නැත්නම් ප්‍රස්තාරය ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ප්‍රස්තාරයට තමයි අපි දසුත්තර සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඒකේ අද අපි ඉදිරියෙන් තියාගත්තේ තියාගන්නේ 10 වෙනි පොතේ කසමේ ගතමේ දස ධම්මා විශේෂ භාගියා. අපිට ජීවිතයේ හැබෑ වෙනසක් ජීවිත පරිවර්තනයක් විශේෂ ඥානයක් පහළ වෙන්න අවශ්‍ය කරන ධර්ම 10 මොනවද කියලා අහනවා. අපි බොහොම කැමැති ඒ අපි කරන මේ ප්‍රයත්නයේට විශේෂ ප්‍රතිඵල ලැබෙනවා නම්. ඒ විශේෂ භාගීය කියලා කියන්නේ අන්නේ විශේෂ ප්‍රතිඵල සඳහා මේ සාමාන්‍ය දේ නෙවෙයි හැරවුම් ලක්ෂයක්. එහෙම නැත්නම් ජීවිත පරිවර්තනයක්. ඊම සඳහා අවශ්‍ය දස කරුණු. ඉතින් ඊට පස්සේ 10ටම පොදු නිर्देशයක් දෙනවා දස කුසල කර්මපත කියලා. ඒ 10 තමයි කුසල කර්මපත 10. කර්මපත කියලා කියන්නේ එවැනි කාරණාවක් මරණයේදී ඉදිරිපත් වුණොත් ඒක ඒකාන්තයෙන්ම අකුසල කර්ම නම් අපාය දක්වාම ගෙනියනවා. කුසල කර්ම නම් ඒ කරන කුසලයට සාපේක්ෂ ඒ தත්ත්වයටපත් කරලා දෙනවා. ඒවා ඉරක් ඇඳා වගේ. ඒ ඉර දිගේම තමයි යන්නේ. ඉතින් ඒක මේ කාලේ දෙනවා ඉන්ටර්සිටි බස් එක වගේ. නැග්ගට පස්සේ නතර කරන්න එතන. ආයේ අතරමඟ නතර කිල්ලක් නැහැ. පතබවට පත් වෙන ඉතින් හරි බලවත්. ඒවටම තමයි කුසල පක්ෂේදී අපි පාරමී කියලා කියන්නේ. පාරමී ශක්ති බවට පත් වෙනවා. අකුසල කර්මපතයක් වුණොත් ඒක නා මොනවා කරත් ඒ අදාළ නිකායට, പ്രേතනිකායට හෝ අසුරනිකායට හෝ අපායටපත් කරනවා. ඒ නිසා තමන් ඒ අකුසල කර්මපත දැනගෙන ඒ අකුසල කර්මපත වලින් වෙන්වීම, විරමණය, හික්මීම තමයි කුසල කර්ම කියලා කියන්නේ. ඒක නිසා කුසල කර්ම කියලා විශේෂ දෙයක් මෙතන නැහැ. තියෙන්නේ අකුසල දැනගෙන වැළකීම. එහෙම නැත්නම් හික්මීම. එහෙම නැත්නම් විරමණය. එහෙම නැත්නම් බයලජ්ජාව. එහෙම නැත්නම් ඉන්ද්‍රිය দমনය. එහෙම නැත්නම් ශික්ෂා කියලාත් මේකට කියනවා. ඉතින් මේ සරුවඥ දේශනාවේ සරුවඥ ශාසනයේ සරුවඥ ප්‍රතිපදාවේ මේ ශික්ෂාව ඉතාමත් වැදගත්. අනිකුත් මේ ඉක්මන් කරන්න හදන ක්‍රමවල කියන ওই ශික්ෂාවල් ඕනේ නැහැ. මගේ ළඟ ඉඳන් මම නිවන් දක්වන්නම්. එහෙම නැත්නම් මයි ළඟට එන්න මම ඕක ආශිර්වාදයක් ගෙන දෙන්නම්. එහෙම නැත්නම් මයි ළඟට එන්න මම මේ වැඩේ කරලා දෙන්නම් කියලා එක එක නා එක එක නාමේ කෙටි ක්‍රම හොයනවා. බෞද්ධයෝ ඒ ඔක්කොමලා පිටිපස්ස යනවා. මේ ශික්ෂාවක් ආනුපුබ්බී ප්‍රතිපදාවක් අනුපුබ්බ ශික්ෂා අනුභව කිරියා අනුභව පටිපදා කියලා මේ බොහොම ලස්සනට යන පාරක් හදලා තියෙද්දි අපි මේ කෙටි ක්‍රම හොයන්න හදනවා. ඒක හැටි අපේ ස්වභාවයේ හැටි කැපී පෙනීම සඳහා කෙටි ක්‍රම හොයනවා. ඒ හොයන හැම එකෙම ඔය ශික්ෂාව නැහැ. බයලජ්ජාව නැහැ. ඉන්ද්‍රිය দমনයක් නැහැ. කොඩාගෙන ගිහිල්ලා අර ඉබ්බයි හවයි දුවනකොට වගේ ඉබ්බා පිණුමේ දුවලා ගිහිල්ලා දිනන්න හදනවා. හාවා. ඉබ්බා හිමීට හිමීට slowly mindfully silently ගිහිල්ලා ඌ ජය ගන්නවා. ඉතින් අපිට තාමත් අපි මේ හා වගේ ප්‍රතිපත්තිය තමයි ඉල්ලන්නේ. අපි අපේ දරුවොත් ඒකට උණ්ඩ මොනිසම් කරගෙන තියෙනවා. උන් උන්ව දක්කන්න හදනවා ඉක්මනට ගිහිල්ලා කුට්ටිය කඩා ගන්න. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අර හික්මීම කියන එක, ශික්ෂාව කියන එක, විරමණය කියන එක බාල වැඩක්, ළමා වැඩක්, ගැමි වැඩක්, අශිෂ්ට වැඩක් වෙලා. හදිසි ක්‍රම වලට යන්න පටන් අරගෙන. ඉතින් ඒ ඒක සාමාන්‍යයෙන් අන්‍ය ආගමිකයන් අහුවෙන එක සාධාරණයි. මොකද ඒගොල්ලෝ මේ දෙයයන්ට බාර දීලා වැඩි කරගන්න හදන කට්ටියනේ. දෙයයන්ාංශය අවිලා අපි කොයි වෙලාවක හරි ඒ බුදුරජාණන් දෙපෙන්න මේ රිලවිය බලව පැටව බඩ බැඳගෙන පණින්නේ. ඒ ක්‍රමයට අපි බලාපොරොත්තු වෙන දෙයයන්ාංශය අවිලා බඩ බැඳගෙන අපි ගහින් ගහට පැනනා වගේ අපි නිවනට ගිහලා අන්තර කරයි. අපිට තියෙන්නේ දෙයයන්ාංශය ෂේප් කරගෙන ඉන්න එක විතරයි. මේකේ මේක නැහැ. මේකෙන් මේ ශික්ෂාව තියෙනවා. අන්නේ ශික්ෂාව හික්මීම තියෙන්නේ දස කුසල කර්මපත කියලා හික්මීමක් වශයෙන් තියෙන අකුසල නොකර සිටීම. ඉතින් මේ අකුසල නොකර ඉන්න වෙලාවේ කොච්චරක් ඒක දැනගෙන සමාදම් වෙනවද? නැත්නම් කම්මැලි, පාළුයි, නිදිමතයි, එපා වෙනවා කිය ඒ අකුසල නොකරන වෙලාවේ ඒකට කොච්චර කියලා ගහනවද? කොච්චර උණුවතුරක් කරනවද? කොච්චර මූණිච්චාව කරනවද? ඒ ධර්මතම විපිලිසර භාවය ඇති ඒ ධර්මයට සද්ධාව නැතිකම ඇති ඒ ධර්මතම බුදුහාමරන්ට අගෞරවයක් සිද්ධ වෙනවා. මේ වගේ වටිනා ධර්මයක් පෙන්නලා අපි සුමගට යොමු කරවලා අපේ අතින් සුමග සිද්ධ වෙද්දි ඒක දන්නේ නැතුව ඒ වෙලාවේදී අකුසල් නොකරන නිසා ඇතිවෙන පාළුව කම්මැලිකම නීරසකම ගැන අපි කරන කතාවල් බලනකොට පේනවා නේ මේම උන්දලා ගාවත් බුදුහාමුදුර කෙරේ සද්ධාවක් තියනවාද ධර්මයේ කෙරේ සද්ධාාවක් තියනවාද සංඝයා කෙරේ සද්ධාාවක් තියනවාද හික්මීමක් සීලයක් පිළිබඳව සද්ධාාවක් තියනවාද කියලා බැලුවොත් ඒගොල්ලෝ අකුසලයේ සමාදන් වෙන්න හරිම සතුටුයි කවදා හෝ සතෙක් මරලා තියෙනවා නම් ඒකට ඔළුව ඇසී සාත බැඳගෙන අනී අපොයි කිය කිය ඉන්න දානවා. ඒක නොකරන චිත්තක්ෂණේ මම මේ චිත්තක්ෂණයේ බේරුවේ දස කුසල කර්මපත වලින් කියලා දන්නේ නැති නිසා කම්මැලි කිය. එහෙමදාම කමඨාන් සුද්ධ කරනකොට ඒකෙන් 100ට 60ක් 65ක් විතර මේ භාවනා කරනකොට එන කම්මැලිකම තමයි ප්‍රශ්නේ. ඇත්තට මේක භාවනාවේ ලැබෙන උත්තරයක්. කවුරුවක්වත් දන්නේ නැහැ. කවුරුවත් හැම කෙනාටම ඕනේ මොන හරි දෙයකින් ඇවිස්සලා මොන හරි දෙයකින් කුපිත වෙලා අර කන් දෙක උඩ තියාගෙන හාවෝ වගේ. නැත්නම් කලබල වෙච්ච බල්ලෝ වගේ. ඇස් දෙකත් අරගෙන මේ ඔක්කොම ඒකට කියනවා රැල්ලට වැටෙනවා රැල්ලට ඇහු වෙනවා රැල්ලට ගියෝ රැල්ලට අහු වෙනවා. ඒක තමයි ගණයා කෙරේ ඉන්න කෙනාට කුලයා කෙරේ බැඳිච්ච අයට සිද්ධ වෙච්ච දේ. ඒ වෙනුවට කාට හරි හිතෙනවා නම් මේ ගත කරන හැම චිත්තක්ෂණයකම මල් මාලෙට මල් ලමුනන්න වගේ මේ චිත්තක්ෂණයේ සතෙක් මැරුන්නේ අනේ සාදු සාදු සාදු අනේ මේ චිත්තක්ෂණේ හොරකමක් සිද්ධ වුන්නේ නැහැ සාදු සාදු සාදු මේ චිත්තක්ෂණේ කාමීත්‍යාචාරයක් වුණේ නැහැ සාදු සාදු කියලා ගන්නවා නම් අපිට කොච්චරක් චිත්තක්ෂණ ලැබෙයිද දවස පුරා එහෙම නැත්නම් අපි ඉඳගෙන ඉන්න පැයක් පුරා අපි සක්මන් කරන පැයක් පුරා ඉතින් ඒක කවුරුවක්ක සමාදම් වෙන්නේ ඒ අද එක්කෙනෙක් කියලා තිබුණා එයා කියනවා මේ ඇවිදිනකොට සතෙක් මැරෙයි කියන බය ඒක තියෙනවා මරන්න ඕනකමක් නෙවෙයි කූඹියේම අහුවෙලා මැරෙන්න පුළුවන්. ඒක සමාදන් වෙනවා බොහෝම ඉහළින්. අනේ පියවර කීයකදී සතෙක් මැරෙන්නේ නැතුව මට සක්මන් කරගන්න පුළුවන් වුණාද? මහ පොළොව මත පොළොමයි කාන්තාව මත සපත්තු සෙරප්පු නැතුව මට ඇවිදින්න පුළුවන් වුණාද කියලා සන්තෝෂ වෙන්න ගත්තොත් කොච්චර අවස්ථා තියෙනවද? ඒවා මේ කුසල කර්මපත බව දන්නේ නැති නිසා ඇඟට දැනෙන්නේ නැහැ මොනවාක්වත්. පින්කමක් කරනකොට තියෙන මේ පරිසරේ නැහැ. මෙතන මොනවාක්වත් වෙන ගතියක් නැහැ. ඒ නිසා මේවට පිංකම් කියන්නේ නැහැ. මේවට කියන්නේ කියන්නේ වචන නැහැ. මේකට අකුසල කුසල කර්මපත කියයි. ඉතින් මෙන්න මේ පරිවර්තනය අපි මෙතෙක් කල මේ සංසාරේදී අපි මෙතෙක් කල මේ භාවනාවදී අපි මෙතෙක් කල මේ සතියදී අපි මෙතෙක් කල මේ සක්මනදී අපි මෙතෙක් කල මේ පරියන්කේදී බලපො බැල්මෙහි දස කුසල කර්මපත ශේෂ්ත්‍රයෙන් අපිට බලන්න ගත්තොත් දසාකාරකින් සතුට වෙන්න පුළුවන්. අපි ඊයේ කල්පනා කරේ අපි සතෙක් මැරුවොත් අපාය යන බව දාන්න. කර්මපතයක් වෙන්න ඉඩ තියෙනවා. නරකයට යනවා. ඉතින් මේකේ ඒකාන්ත නියතවාදයකට වැටුනොත් එමස ඒකම සමාදන් වෙ විහිටියොත් අනිවාර්යයෙන්ම අපාය යනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. නමුත් මොකටද බුදු කෙනෙක් පහළ වෙන්නේ? තාම අපාය ගියේ නැහැ, තාම මැරුණේ නැහැ. සත්තු මරප බව දන්නෝ. ඉතින් ඒක නිසා ජීවත් වෙන සීල සත්වෙින්ට මාන සම්භාව්‍ය අපරිමාණං ඒවංච සබ්බ භූතේසු මාන සම්භාවේ අප්‍රමාණ. Taman කුසී වදාගත්ත දරුවෙකුට Tamanගේ අම්මා ඒ දරුවගේ අම්මා කොල්ලෙක් නම් අම්මා කෙනෙක් කොච්චර මාතා යතා නියම් පුතා අනුරක්ෂණය කරන. ඒ වගේ සියලු සත්‍යයන් વિશેයි. සබ්බ භූතේසු මාන සම්භාවේ අප්‍රමාණ. ඒ මනස මෛත්‍රිය වැඩිම අප්‍රමාණ ධර්මයක්. કોઈ සත්තු මරණයක් ගණන් කරන්න පුළුවන්. ඒක බොහොම සිල්ලර බිස්නස් එකක් තියෙන. එක චිත්තක්ෂණයක් දන්නවා මම මේ චිත්තක්ෂණේ සත්තු මෙරුවේ නෑ කියලා ඒක සමාදන් වෙන්න දන්නවනම් ඒ කුසලය නිසා අභය ලැබෙන සත්තු ප්‍රමාණය අනන්ත අප්‍රමාණ නිසා ඒ චිත්තක්ෂණේ අනන්ත අප්‍රමාණ කුසල් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා පාණතිපාතා භික්කවේ අරියස්ස විනෙහි අග්ග දානං මහා දානං අප්පමෙයං කිය. මහණෙනි මේ සතෙක් නොමර සිටීම ආර්ය විනේයි මහාම ලොකු දානි. අග්‍ර දාන. අපමෙයයි. කොහොමද මහමෝදේ වතුර පුසලෙන් මැල්ල ඉවර කරන්න බෑ. ලබු කට්ටෙන් මැල්ල ඉවර කරන්න බෑ. පොල් කට්ටෙන් මැල්ල ඉවර කරන්න බෑ වගේ එක චිත්තක්ෂණයක් දැක දැක දන දන අනේ මේ පින් කරු මගේ අත් දෙකෙන් සත්තු මැරුන්නේ නැහැ කියලා. ඒ චිත්තක්ෂණය සමාදන් වෙන්න පුළුවන් නම් ඒක අපමෙය වූ මනින්න බැරි කුසලයක්. ඉතින් අපි ඒක සමාදන් වෙන්න දන්නේ නැති නිසා, ඒකට සතිය නැති නිසා අර මරබු සතා ගැන ඒකාන්ත වාදෙන් අනේ මම සතෙක් මැරුවා. නැත්නම් මැරුණා ඒක බලන්නකෝ කියකිය ඉසాత බැඳගෙන අඬ අඬ හිටියොත් අපාගත වෙනවා. ඒක කියන්නේ නෙවෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. උඹලා එහෙම තමයි සත්තු මරලා තියෙනවා. දැන්වත් උණු මිරිස් කන මොලයක් උකුණේගේ පහතපැත්ත තරම්වත් මොලයක් තියෙනවා නම් දැන්වත් ජීවිත පරිවර්තනයක් අරගෙන සියලු සත්‍යයන් વિશેයි මෛත්‍රිය වඩන්න. ඒ සියලු සත්‍යයන් විසින් වඩන මෛත්‍රී චිත්තක්ෂණයක් බුදුරජාණන් වහන්සේනවා සඳහන් කරන භික්ෂුන් වහන්සේලා අච්චරා සංඝාත මත්තම් බිබෙක්ක වේ මෙත්තා චේතෝ විමුක්තිම් භාවෙය්‍ය අමෝගං රට්ටපින්ඩම් බුඤ්ජෙය්‍ය. දවසට එක චිත්තක්ෂණයක් අසුරුසනක් ගන්න ප්‍රමාණයක් මෛත්‍රී වඩනවා නම් මේ රට්ටු දෙන පින්ඩපාතේ වැළඳුවට ණය නෑ. ඉතින් අටුවචාන් වහන්සේ අහනවා මේ කියන්නේ මෛත්‍රී ධානයේද කියලා. නෑ. දවසට එක චිත්තක්ෂණයක් තමයි දන්නවනම් මේ චිත්තක්ෂණේ මරන්න හිතක තිබුණෙත් නෑ මැරුණෙත් නෑ. ආනේක සමාදන් වෙනවා නම් මේ රට්ටු දෙන පින්ඩ පාතය භික්ෂුවක් වැටෙන්නේ යැපෙන්නේ මේකෙන්නේ මෑණි කෙනෙක් යැපෙන්නේ මේකෙන්නේ. ඒ පින්න පාතේට ණය නැහැ. ඒ වගේ අපි මෙච්චර සත්තු මරලා තියෙනවා. ඇත්ත තමයි. නමුත් ඒවා ප්‍රමාණ කර හැකි කුස අකුසල්. මේ එක චිත්තක්ෂණයක් සතිය වඩන්න කියලා වාඩි වෙලා ඉන්නකොට මේ හැම චිත්තක්ෂණයකම සත්‍යක් මැරෙන්නේ නැහැ. හැම චිත්තක්ෂණයකම දස කුසල කර්මපත සිද්ධ වෙනවා වෙන මොකක්ද බා මගේ කයෙන් සත්‍යක් මැරෙන්නේ නැහැ මම මේ ඉඳගෙන ඉන්නේ. මම මැරිලත් නැහැ. මරලත් නැහැ. මට නිින්ද ගිහිල්ලත් නැහැ. සතෙක් මැරෙන්නෙත් නැහැ. හොඳට සතියෙන් දන්නවා. චේතනාවක්වත් නැහැ. අන්නේ චිත්තක්ෂණයේ සමාදන් වෙලා ඒක ලියන්න දන්නවනම් අපිට ඒක පරියන්කයක් තුළ ඒ වගේ චිත්තක්ෂණ කොච්චර ගාණක් ගැන ලස්සන රචනයක් ලියන්න පුළුවන්. අපි ලියන්නේ කහා පාට එළියක් දැක්කේ නැහැ ස්වාමීන් වහන්සේ. දිබ්බ චක්කු ලැබුණ නැහැ ස්වාමීන් වහන්සේ. පළවෙනි ධ්‍යානෙ ලැබුණ නැහැ ස්වාමීන් වහන්සේ. මාර්ගඵල ඥානයක් ලැබුණ නැහැ ස්වාමීන් වහන්සේ කියලා අර නොලැබෙන මොකද්දෝ ගැන හැමදාම අඬපාන. ඒ වෙනුවට මේ අකුසල කර්මපත සිද්ධ වුණේ නැහැ. මගේ හිත ආසාවස් පස්සාසේ තිබුණා නම් පැහැදිලිවම ඒ හිතේ ලෝක පැත්තක් නැහැ. ලෞකික පැත්තක් නැහැ. එහෙම නැත්නම් කාම ගුණ නැහැ. ඒ වගේම කාම සංඥාවක්වත් නැහැ. මම මේ සතෙක් මරන්න ඕන හොරකමක් කරන්න ඕනේ කාමීත්‍යාචාරය කරන්න ඕනේ, බොරු කේලම් හිස් වචන පරිසවචන කියන්න ඕනේ, බොණ්ඩෝනේ කියලා හිතන සංඥාවක්වත් නැහැ. මම ඉන්නේ ආනාපාන කියලා දන්නවනම්. ඒ කියන්නේ එක රූප ධර්මයක් ආස්වාස් ප්‍රසආස එන වායෝ පොට්ටබ ධාතු කියලා කියන්නේ හුස්ම නාස්පුඩු පුරවාගෙන යන එක හොඳට දැක දැක දන දන බුද්ධ විදිනවා නම් දැනෙනවා නම් දකින්නවා නම් දකින්නගේ නැද්ද කරලා නෙවෙයි අත්විඳිනවා නම් ඒක ගැන කියනවා නම් ඒක නා ඒ කෙනාට සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන් ඒ චිත්තක්ෂණය මගේ ත කාම ගුණේ නෑ රූප සද්ද ගන්ධ රස විෂේ නෑ ඇහ කන දිව නාසය කය පිනවීමේ නෑ ඒව පිළිබඳ සංඥාවක්වත් හාංකා විශයක්වත් නෑ මගේ හිතෙන්නේ ආස්වාසය ඒ ආස්වාසයෙන් ඇති කරගත්ත මේ කුසල කර්මපත ප්‍රස්වාසයට ගෙනියන්න පුළුවන් නම් ආස්වාසිය ඇති කරගත්ත මේ කුසල කම්ම පතය මේ ජවය මේ ගැම්ම මේ වේගය ප්‍රස්වාසයට ගෙනියන්න පුළුවන් නම් <clears throat> හරියට රිලේ රේස් එකක් දුවගෙන කවුරු හරි ඇවිල්ලා බැටන් එක අනිත් එක්කනට දෙනකොට වට්ටන්න නැතුව බැටන් එක අරගෙන ඒ ලීඩ් එක තියාගෙන දුවන්න පුළුවන් නම් අපිට වෙන ආස්වාස් ප්‍රසවාසයේ මාරුණාට සතිය කැඩලා නැහැ. දස කුසල කර්මපත දස කුසල පත දිගටම සිද්ධ වෙනවා. ඉතින් පණ්ඩිත ශාන්සි කියන බුරුමේ ඒ කරන කෙනා සුතවත් කෙනෙක් නම් බණ අහලා තියෙන කෙනෙක් නම් ඒ මනුස්සයාට මේ උගුණගේ පස්ස තරම්වත් මොලයක් තියලා එකක් තියෙනවා. මොල ධාතුවක්. එයා තමයි එතනදීම දැනගන්නේ. අකාලිකව දැනගන්නවා මගේ හිතේ කර්මපත නැහැ. ඇයි? කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ. හිතේ තියෙන රූපේ. ඒ රූපේ ගැන එයා අල්ල ගිය මුල ගිය ව්‍යංජන අනිව්‍යංජන අංග ප්‍රත්‍යංග සේරම ලියනවා. මොකද ඒ? අර අකුසල් ඇවිල්ලා වැද ගන්න දෙන්නේ නැති වෙන්න මම ඒ දකින්නට හුස්ම මම දැක්කේ නාසිකාග්‍රේ මට ඒක සීතල දැනුණා ඒක කොට්ටයි ඒක පිරිමැදීමක් වගේ දැනුණා ඒතර ප්‍රස්වාසය ආව එතනම දැනුණා උණුසුමට දැනුණා දිගට දැනුණා කොටට දැනුණා අර ඔක්කොම විස්තර කරන්නේ මොකටද ඒ වෙලාවේදී හිතකින්වත් ලෝකේ පැත්තක් හෝ ලෝක සංඥාවක් නැහැ එතකොට ඊගා චිත්තක්ෂණයත් අර මාළෙට මල් ලමුනන්නා වාගේ එක එක එක එක එක එක අමනවා. ආස්වාස මෙච්චරයි ප්‍රසවාස මෙච්චරයි. ඒ කරන හැම වෙලාවෙදීම නම් වශයෙන් කියන්න පුළුවන් මේ මේ දේවල් වෙන්නේ නැහැ. සක්මන් කරනකොට වම දකුණ වම දකුණ කියලා හැප්පෙන දැනෙන අද්වින සියල්ලම વિશે බුද්ධ ශාසනයම කියලා හිතලා මුළු ලෝකේ තියෙන උස්සස්ම කුසලයේ කියලා හිතලා මේ වම දකුණ පිළිබඳව 7 8 9 10 11 12 එහෙම නැත්නම් තප්පර 10ක් 15ක් එහෙනම් විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් නම් උයිටි හයින් වෙන මොනම ආශ්චර්ය ධර්මයක්වත් මනුස්ස ජීවිතේට නැහැ. හැබැයි ඒක දන්නේ නැත්නම් ඒ කිසිම ආනිසංශයක් නොලැබෙන ගාණයි. ඒක දන්නේ නැත්නම් සමාදම් වෙන්නේ නැත්නම් ලියන්නේ නැත්නම් ඒ අකුසල ඒ ලැබෙන කුසල තේරුමක් නැහැ. මණික් ගලේ පය වැදුනට කන ඇහිඳලා ගනීද කියලා තියෙනවා. ඒ තරම්ම කන ගබාවයක් අපිට තියෙන්නේ අකුසලයේ ඇහිඳ ගන්න හොඳටම දන්නවා. මට අරක මේක වුණා, අරේ වුණා, මේ වුණා කියලා. මේ කුසලයේ අහුලන්න දන්නේ නැති නිසා අපිට මේ ජීවිත පරිවර්තනයක් නැති නිසා අපිට ඒ වාගේ අන්වේ ඥානයක්, අනුමාන ඥානයක්, විපස්සනා ඥානයක් නැති නිසා මෙවැනි බැන අහලා නැති නිසා අපේ අම්මලා තාත්තලා අපේ කන් පුරවලා තියෙන්නේ උන්දල දන්න පචවලි. නරකට නෙවෙයි. දන්නේ අපා. අපේ ගුරුරු සේරම කනට පුණීලියක් තියලා වගේ වක් කරලා තියෙන්නේ ඒකාන්ත වාදයෙන් විපටිසහර වෙන ක්‍රම. හැබැයි කොච්චර සෙල්ලම් කරුවා සාරිපුත්‍ර සාංශේ හොරියෙන් ඇවිල්ලා කියනවා පුතෝ බොය අම්මලා ඔය කොච්චර කතා කිව්වත් මං කියන්නේ අහපන්. කුස් දස කුසල කර්මපත කියලා જાතියක් තියෙනවා. නන්දමාන්නේ කියනවා එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ සුරංගනාවන් චන්ද්‍ර මණ්ඩලුයට මොනවද කරනවලු උඹ නලවන්නට පොයි බොරු උඹටයි මං තන තනේ කිරි කරලා දුන්නේ කියලා සාරිපුත්‍රයන් හසේ තනේ දීලා කියන බීපිය යකෝ උඹලට මේ ආහසා කරන ඔක්කොම දීලා තියෙන්නේ උන්දලා ගන්න පච. ඉතින් මේ සාසනේ අපේ අම්මලා තාත්තලා අපට එහෙම කරනවා නම් මිත්‍යා දෘෂ්ටික සාධනයක අනික් මිනිස්සු ඒ දරුවන්ට මොනව කරයිද? මෙන්න මේකයි ජීවිත පරිවර්තනය කියන්නේ. පවක් කරලා නැති වුණාට ඒ පවක් නොකරපු වෙලාවේ හිත තිබුණ මෙතන කියලා දන්නේ නැත්තම් ඒ වෙලාවේ පව වෙච්ච නැති බව කාට හරි සපේලා කියන්න බැරි නං ඒකට කියනවා අපදානේන සම්පායති කියලා. චරිතයෙන් සපේලා කියන්න ඕනේ. නම් සතියක් වැඩි වෙන්නේ කොහොමද දන්නේ? දන්නේ මගේ හිතේ තිබුණ ආනපානේ. මගේ හිතේ තියෙන ආසාසි. මගේ තියෙන ප්‍රසාසි. කොච්චරද මට මෙන්න මෙච්චර ගණක් තිබ්බා. ඔබට පුළුවන් දෙක වැඩි කරන්න පුළුවන්. ආයෙ මොකද්ද සාසනය කියන්නේ? ආයෙ මොකද්ද අනුභව සික්ඛා කියන්නේ? අනුභව කිරියා කියන්නේ? අනුභව පදා කියන්නේ? ඉතින් අන්න එහෙම වෙච්ච අකුසල් අපේ පැත්තේ තියෙන කතාවක් වෙච්ච මෝඩකම් දෙන්නට සරියේ ආය මෝඩකම් නොකරම් මරියේ කියලා කතාවක් තියෙනවා. වෙච්ච හරි දැන්වත් ඊට පස්සේ ලුණු මිරිස් කන්න මොලයක් ඇතුව කරන්න එපා. ඒ විනෝට හිත මෙන්න මේකේ පුරවලා තියපන්. මොකේද? සති. මේකේ පුරවලා තියපන්. මොකේද? ආසස් ප්‍රසාසි. මේකේ පුරවලා තිබුණා මොකේද? පිම්බීම ඇකිලිම. මේකේ පුරවලා තිබුණා මොකේද? මම ඉඳගෙන ඉන්නකොට තියෙන බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. බත් කනකොට බත් කන බව දන්නවා. නානකොට නාන බව දන්නවා. දැන් ඒකේ සිංහලයේ ගතියක් තියෙනවා කවුරු හරි වෙලක් අයින පාරෙන් නනා හිටියොත් ළන කෙනෙක් අහනවා මේ යාළුකෝ නානවද? ඔව් නාන්න නැත්නම් රෙද්දක්කයි කරන්නේ මේ නානවා තමයි. නානවද කියලා නැති නැත්නම් ඇයි හොඳයි නැති වෙනවනේ. කඩේ යනවද කියලා අහනවා. ඒක නෙමෙයි මේ තමන්ම දන්නවද අහනවා තමන්ගෙන් ඔබ නානවද? නානවද නැත්නම් අතීත අනාගතයේද අනුන් ගැනද ඉන්නේ කානාන කාමරේ නම් අහපං. දත්මදිනව නම් අහපං. බත් කරනව නම් අහපං ඔබ බද්ද කන්නේ. බලන්න කොච්චර පොඩ්ඩද අපි ඒ සත්තු නොමෙරුවාට සත්තු නොමෙරුව බව සහතික කරන්න ප්‍රත්‍යක්ෂණය කරන්න ඇද්දුට ප්‍රත්‍යක්ෂය කරන්න පුළුවන් ඒ සතිය ඒ කරන බවට එළඹෙන සිහිය නොමිලේ ලැබෙන මේ සිහිය ගාඩු කරන්න දන්නේ ඒක ලියන්න දන්නේ ඒක වැඩි කරන්න දන්නේ ඇත්තටම දන්නේ නැතුවමත් නෙවෙයි හොඳට කන රත් වෙන්න දෙකක් කියනකොට තේරෙනවා හැබැයි ඒක ඉතින් ගහන්න ඕනේ සිංහලයට ලංකාවේ මිනිසුන්ට කන් ලාවට නෑ ඇහෙන්නේ ඒ තමයි ලංකාව කියලා කියනකොට ගහන්න ඕනේ රිදෙන්න ගහන්න ඕනේ ගහපන් උගෝ දෙනෙක් බයිනවා නේ මේ ස්වාමීන් වහන්සේ මොන භාවනා කරනවද මෛත්‍රිය උගන්වන්නේ හැබැයි හරි සරයි හරියට බයිනවායි කියලා නෑ මං හරි ආදරේ පුදුම ආදරයක් තියෙනවා. හැබැයි අර කන් ඇහෙන කට්ටියට කන් ලාවට දෙන කට්ටිය ඉන්නේ හොඳට ඇහෙන කෙනාට කියනවා උඹලා ඔක්කොටම වැඩිය මම පුද්ගලිකව මම සත්තු මරලා තියෙනවා. දැක දැක දන දන. ඉතින් මට ධම්මිකහමරෝ කතා කළේ ඔක්කොම මකන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා බං. මම මරපු හැටි දන්නවනේ. ඒ විනුවට අදිෂ්ඨාන කරපම් මං හෙල්ලෙන්නේවත් නැහැ. මම මේ චිත්තක්ෂණ ගානම සතියින් ඉන්නවා. ඒ සතියෙන් ඉඳලා ඒක සමාදන් වෙලා හයියෙන් කියනවා. මේ විදියේ සත්තු මරපු මම දැන් සතෙක් මරන්න තියා හිතන්න තියා මරන්නෙත් නෑ මරවන්නෙත් නෑ මැරෙව් දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. බලන්න ඒකේ තෙද බලන්න ඒකේ රැව් පිළිරැව් දෙන හැටි නින්නාද දෙන හැටි මරන්නෙත් නෑ මරවන්නෙත් නෑ මැරෙව් දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. කරකම් කරන්නෙත් නෑ කරවන්නෙත් නෑ කරෝ දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. කාමීත්‍යචාරය කරන්නෙත් නෑ කරවන්නෙත් නෑ කරූ දෙන් ජීවත් වෙන්නෙත් නැහැ කියලා මේ ඔක්කොටම ඒ කියන ධම්මා ආජීවය කිය. ජීවන රටාව තුල මරන්නෙත් නැහැ මරවන්නෙත් නැහැ මරූ දෙන් ජීවත් වෙන්නෙත් නැහැ. එහෙම ආජීවයක් අද මොකාටවත් කටහරලා කියන්න බෑ. ලෝකෙ තියෙන හැම කර්මාන්තයක්ම සත්තු මරණ කර්මාන්ත. ලෝකෙ තියෙන හැම ව්‍යාපාරයක්ම හොරකම් කරන ව්‍යාපාරය. ලෝකේ තියෙන හැම තාක්ෂණයක්ම කාමීත්‍යාචාරය වැඩි කරන තියෙන තාක්ෂණය. කිව්වොත් රේඩියෝ එකේ බොරුවක්. කට්ට ඇරින්න දෙයක් නැ කිව්වොත් බොරුවක්. එහෙව් ලෝකෙක පුළුවන් ද කෙනෙකුට මරන්නෙත් නැහැ, මරවන්නෙත් නැහැ, මැරෝතෙන් ජීවත් වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ මට හුස්ම 10ක් 15ක් එක දිගට බලන්න පුළුවන්. මට පීවර 7 8ක් එක දිගට යන්න පුළුවන්. මට මේක තව වැඩි කරන්නත් පුළුවන්. ආන්නේ විදිහට මේකේ ජීවිත පරිවර්තනයක් ඇතිකරනද බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා තමන් කරන අකුසල් කරම හැටියට අපාය යනවයි කියලා නිගණ්ඨනාථ පුත්ත කියනවා නම් ඊට පස්සේ ඒ ගුරුන්වහන්සේ ඇත්තමයි මම ඒක අදහනවා කියලා මම මෙච්චර සත්තු ගණක් මරලා තිනවා අයියෝ අක්කන්දෝමයි කී කිය ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපාය කියලා කියනවා ඒ මොකද ඒ විපිලිසර භාවය නිසා නියත ගතික නැත්තම් නියත වාදේ නිසා නෑ මරලා තියෙන බව හැබෑව මකන්න පුළුවන් කොහොමද මකන්නේ දැන් අද ඉඳලා අදිෂ්ඨාන කරපන් මේ පින් කරපුවත් දෙකෙන් ආයෙන සතෙක් මරන්නේ නැහැ. මරවන්නෙත් නැහැ. මැරුව දෙන් ජීවත් වෙන්නෙත් නැහැ කියලා දවසට ඒ වගේ ගත කරන චිත්තක්ෂණ ගන්න. එහෙම නැත්නම් මේ අතපය පිළිබඳ දැනුම මං වාඩිලා ඉනකොට මගේ අත් දෙකේ මුකුත් වෙන්නේ නැහැ කියලා කය පවතින ඉරියව්ව කොච්චරක් ඉන්නවද අපි? ඒක නිසා බුදුරජාණන්සේ සඳහන් කළා තිනවා යම් බහුලං යම් බහුලං වේති තන්තං අයම් පුරුෂෝ තන්තං නෙය්‍යාති කියන විදිහට යමක් යමක් කෙරුවා නම් ඒ අනුව නම් යන්නේ අපායට අපි අපාය යන්නේ දවසට කොච්චර පුංචිද මේ කරන අකුසල් ප්‍රදේශේ හැබැයි වෙලා තියෙන්නේ අකුසල් නොකරන ප්‍රදේශයේ පිළිබඳ සතිය නැත්තම් අකුසල් නොකරන ප්‍රදේශයේ පිළිබඳ එළඹ වාසය කරන්නේ නැත්තම් අකුසල් නොකරන ප්‍රදේශයේ පිළිබඳව අප්‍රමාදේ නැත්තම් ඒකේ පින නෑ එහෙම නැත්නම් ඒ පින සමාදම් වෙන්නේ නෑ අන්න ඒ කෙනාට පෘථග්ජනයයි කියලා කියනවා. ඒ අකුසල් සමාදානෙ වෙනව කුසල් සමාදානෙ දන්නේ ඒක නිසා බුදුජානක ස්ථාන් කරලා තිනවා යං යං වේදිතං කම්මං කරෝති අයම් පුරුෂෝ තං තං පටිසං වේදේති කියලා. විපාකම් පටිසං ඔබ දැන දැන කරපු දෙයට විපාක තියෙනවා. ඊට පස්සේ ඒ නිසා දැන දැන නොකර හිටපන්. සත්‍ය කියන්නේ ඒකයි. අධි කියන්නේ දවසට කොච්චර වෙලා මම එක තැනක ඉඳගෙන යමක් නොකර එන යමක් නොකර කියන එක ටිකක් විස්තර ඉල්ලන වචනයක්. ඒ මොකද අද දෙතුන් දෙනෙක් ලියන්න උත්සාහ කරා යම් වෙලාවක කරන එකම දේ දන්නවනම් නැත්නම් හුස්ම ගන්නවා එකක් ගැනෙනවා ගන්නවට වැඩිය ගැනෙනවා ඒක විතර නම් දන්නේ හුස්ම 10 15 යනකොට ඒකත් නොදැනී යනවා ඒතර අපි කොච්චර කලබල වෙනවද කියලා අහනවා අනේ ස්වාමීන් වහන්සේ එල්ලෙන තිබුණේ එකම වෙලයි ඒකත් නැහැ දැන් මම මොකද කරන්නේ කියලා රෑ 12ට විතර මම ප්‍රශ්න අහනවා දැන් මම මොකද කරන්නේ කියන්නේ අකුසල් නැතුවම බෑවා මේ අපි අනික අකුසල් දුරු කරවන්න ගත්ත මේ ආස්වාද ප්‍රසවාසයේ පවා සම්පූර්ණයෙන්ම නොදැනෙන මට්ටමට ගියාට පස්සේ ඒ යෝගාවචරයට කාරණා දෙකකින් සතුට වෙන්න පුළුවන් එකක් අනුප්පන්නානම් පාවකානම් අකුසලානම් ධම්මානම් නෝප්පාදාය නෝපන් අකුසල් සියල්ලම නොයිපද වීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරවති චිත්තං පග්ගණහති පදාති මම කැමැත්තක් ඇති කර ගන්නවා නෝපන් අකුසල් නෝපෙදිනදී නයිගා චිත්තක්ෂණේ සතිය ඊගා චිත්තක්ෂණේ සතිය නිසා නෝපන් අකුසල් උපදින්නේ චන්දං ජනේති හිත කැමැත්තක් ඇති කරනවා චන්දං ජය වායමති වෑයමක් කරලා බලනවා පුළුවන් මට හුස්ම දෙකක් එකතරේ එක දිගට සතියෙන් ගන්න. පියවර දෙකක් මම කියන්නේ චිත්තක්ෂණ දෙකක් වෙනකොට මම මේ නිකන් උපමාවට කියන්නේ. චන්දන්නේ නෙවෙයි. චිත්තම් පක් ගන්න තියෙන පුළුවන් වෙනකොට තුන අයියෝ මෙච්චර එකේ මොකද්ද තුනක් කරන්න නැති. අයි හතරක් කරන්න නැති කියලා හිත ඒ විශේෂයි පන්නරේ තියා ගන්න. පක් ගන්න නැති පදහති. පදන් වීර්යයක් දානවා. ඔබ මේක යන්න දුන්නොත් පිට මොන જાති කරයිද දන්නේ නැහැ. ඒ නිසා පුළුවන් විදිහට දත කාගෙන මේ ඇති කරගත්ත කුසල චිත්ත වීදියේ හේම යන්න අරින්න කියලා. දැන් මේ දේ වෙද්දී අපි හිතුවොත් අපි බොහොම සාධාරණව වීරිය කරගෙන එහෙම හිත තියාගෙන ඉන්න යනකොට ඒ වෙලාවේ කුසල් අකුසල් කෙරුවේ නැති වුණාට අකුසල් කරනවා නම් අපේ හිත සතිය නැති වෙනවා නීවරණ එනවා විසිරෙනවා නමුත් තව කාරණාවක් තියෙනවා අපි පෙර කළ අකුසලයක කර්ම අකුසල් විපාක මතු වෙන්න පුළුවන් මේ වෙලාවේ එතකොට මේ පිටේ දඩයක් ආවා වගේ කහනවා කියන්නේ පිහියෙන් අයිනවා වගේ. ඇස් කෙවෙනි වල නහය දෙපැත්තේ ඇඟිලි තුඩු වල කන්සිලු වල පුදුමාකාර වදින්න පටන් ගන්නවා. කොන්දරි දෙනවා. ඔළුව බමනවා. ඉතින් මෙව එනකොට අපි දන්නවා දැන් මේ වෙලාවේ නම් මම මුකුත් කරන්නේ නැහැ. මම දන්නවා මේ ආනපනට දාලා හිත ආනපන සිවුම් වේගෙන යන්නේ. ඒ වෙලාවට ඉන්නකොට මේක කිනි උදුනක් උඩ ඉන්නවා. බෝම්බයක් ගහලා දියේ සුලියකට අහු වෙලා වාගේ. එහෙම නැත්නම් සුලි සුලංකකට අහුණා වගේ නානාවිද උග්‍ර ධාතු ගුණ පේන්න බඩ. ඒකට මේ යෝගාවචරය මේකට කලබල වෙලා නැගිටලා ගියොත් ආය සතිය ගැඩිලා අර පෙර අකුසල කර්මයක් නිසා මේ පටිසන්ධිනේකින් අලුතෙන් කර්ම රැස් කරනවා. දෙද්දකින් විතර මේ වෙලාවේ මේ රස්තියක් ආවණියකට කියලා ඒකට තරහ වෙලා ඒකත් එක්ක රොස්පරොස් කරගෙන නැත්තම් අසෝල තමයි මේ කෙරුවේ කියලා කාට හරි මේක හේතු කරන්න කියලා අලුතෙන් කර්ම රැස් කරනවා. ඉතින් යම් කිසි කෙනෙකුට මේ මේ කාමේසා කාම සංඥාව දුරුවන් කිරීම සඳහා අකුසල කර්මපත දුරු කිරීම සඳහා උදව් කරා වූ මේ අරමුණ සතිය මූල කර්මස්ථානයේ ගෙවෙද්දි ඒක හොඳටම අනුගමනය කරමින් ඒකේ එක්කම රචනයත් එක්කම යන්න පුළුවන් නම් මේ වෙලාවේ අකුසල් නොකරනවා කියන ප්‍රමාණය මදි පෙර කරලද අකුසලයක විපාක වාරත් නැහැ. ඒ කලාතුරකින් වෙන එක. මොකද ඒ තනන් අපිට කරන ලද අකුසල වල විපාක වාර තියෙනවා. අන්නේ වෙලාවේ මේ ගොයියට පුළුවන් නම් ඒක කාගෙන ඉන්න ඉරියව්ව කඩා ගන්න නැතුව සත්‍ය කඩා ගන්න නැතුව ආනපානෙ කඩා ගන්න නැතුව මෙයාට පුංචි කැපකිරීමක් කරන පුංචි නම් නෑ කාය ජීවිත දෙකම පුදන්න ලෑස්ති වෙන්න වෙනවා. කාය ජීවිත নিরপেক্ষව රැකෙන්නේ රැකෙම්මා මියෙන්නේ මියෙම්මා. කියලා මේ කංකරච්චල් මේ නානාරුදු වේසමවා මග අවරනකොට නොදැක්කා වාගේ නෑහුණා වාගේ නොදැනුණා වාගේ යමක් කරගන්න බැරි කෙනෙක් වගේ මලමිනියක් වගේ ඉඳලා තව එක චිත්තක්ෂණයක් තව එක චිත්තක්ෂණයක් කියලා මෙහෙම යන්න පටන් ගත්තොත් අපි ඔක්කොම ගාව සමාන හැකියාවක් තියෙනවා. අපි ඒකට චන්දන් ජනේති කරලත් නැහැ තමාට. හිත පහල කරගෙනවත් නැහැ. වායමති කියලා වෑයමක් කරලවත් නැහැ. අපිට ඕනලා තියෙන්නේ පොඩ්ඩක් නලියනකොට ඕන බාම් ගන්න ඕන. පොඩ්ඩක් සද්ද ඇහෙනකොට කනේ පොරොප්ප ගහන්න ඕන නැත්තම් සද්ද නැහැ ඉන්න හිතාගෙන ඉන්න. හිතවිල්ලක් ආපු ගමන් ඒකට දඟලනවා. ඒව නැති කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ යටින් ද්වේෂය තියෙනවා. වේදනාවට ද්වේෂය තියෙනවා, සද්ද වලටත් ද්වේෂය තියෙනවා. ඒක ඇති. ඒක පිළිබඳ කලබල වෙන්න එපා. ඉතින් අපි ඔහොම සද්දද කරන්නේ gedara ඉඳදී දොරක් වහන කොච්චර සද්දෙන් දොර වහනවද අපි? ගෙදරදී වැඩ කරන්න ගියාම සටපට උන්දලා කොච්චර සද්ද කරනවද ගෙදරදී දැන් මෙහෙදි බල්ලෙක් ගැහුවත් කියලා බෑ අප්පා භාවනා කරන්න බල්ලෝ ගෙදරින් ඉඳදී එන ගැහුවත් ගාණක් නැහැ එන ගහන්නෙත් ඔයගොල්ලමයි ඉතින් ඒව පටිසන් දෙන්න එපා අප්පා ඒ කරපු පව් පරිසම් දෙන්න එපායි. එතකොට කණේ පොරොප්පයක් ගන්න හිටපන්. ගැහුවා වගේ හිටපන්. එතකොට යාට තේරෙනවා මම පරණ ලද අතීත අකුසල කර්මයක විපාක වාරයක් එනකොටත් පුළුවන් තරම් මේක බේරගෙන ඒ කියන්නේ චෝදනා කරන්නෙත් නැහැ ඉල්ලීමක් කරන්නෙත් නැහැ. මට මේක දරන්න පුළුවන්. ඔන්න ඕකට මහානකම කියන්නේ. ඔන්න තමයි තපස කියන්නේ. ඔන්න බ්‍රහ්මචර්ය කියන්නේ. හැම කෙනාට බුදුම හැකියාවක් තියෙනවා. ඊටාම පුංචි ළමයෙකුටවත් මේක කියලා දුන්නොත් එළ මේක කරලා කියලා දෙන්න පුළුවන් පුළුවන් මේම කරන්න පුළුවන් කියලා අන්නේ විදිහට මේ භාවනාව දෙන්න ඕනේ. අභියෝගයක් වෙන විදිහට දීලා කල්පනා කරන්න ඔබ දැන් ඒ සද්ද ඉවසගෙන හිටිය නිසා ඒ චිත්තක්ෂණේ දස අකුසල කර්මපතම උනේ නැහැ කියලා සාතිකයක් තියෙනවා හොඳටම දන්නවනේ මේ දත කාගෙන සද්දයක් ඉවසගෙන හිටියේ මං මේ කඳේ බර දරාගෙන හිටියේ මං වේදනාවක්. ඒ නැත්නම් හිතවිලි තියෙද්දිත් ඒකට ප්‍රතික්‍රියා නොකර හිටියේ කියනකොට හොඳටම දන්නවා මම කර්ම කරලත් නැහැ. පෙර කළ කර්ම විපාක වාරයක් එනකොට ප්‍රතික්‍රියා කරලත් නැහැ. මේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියන එක හරිම තාක්ෂණික වචනයක්. ඒකට දාන්න සංස්කරණය කරලා නැහැ කියලා. අංග සංස්කරණය කරන එන දේ එන විදිහට බාර ගන්න. එන දේ වෙනස් කරන්න යන්නේ නැහැ. ආන්න මේකට තමයි තපස කියන්නේ. ඉතින් එහෙම කරනවා නම් කොච්චර සත්තු මරලා තිබ්බත් අපිට තව අනාගතයේ චිත්තක්ෂණ කෙල කෝටි ගාණක් ඉතුරුලා තියෙනවා. ඒ කෙල කෝටි ගාණ තුල සත්තු මරන්නත් එපා, මරවන්නත් එපා, මරුදේ ජීවත් වෙන්නත් එපා. හැබැයි ඒකට සතුටු වෙන්න අනේ බුදු කෙනෙක් පහල වුණා, බණක් ඇහුවා, මම ජීවිත පරිවර්තනයක් ඇති කරගත්තා, මම ඊට පස්සේ සත්තු මරන්නේ නැහැ. අඟුලිමාල ආම්දුරෝ අඟුලිමාල වෙන්නේ ඉස්සරලා මරපු ගාණ කොච්චරද දන්නේ නැහැ. ඒ කාලේ කපල සත්තු ගලක් යට ගහක් යට ඇඟිල්ල තියලා යනවා. ඉතින් ඕන කපුටෙක් උත්සගෙන යනවා. තලගොයික් අරන් යනවා. ඉතින් අර අච්චර මහන්සලා හතෙක් හතම මිනිසෙක් මරලා දාපුවා මොකද සීනි ගඳනේ ඔය හරි ගඳයි. අන්තිමට දාගත්ත ඒ කරන්න දෙයක් නැහැ මාළයක් දාගත්තා කරේ වස්ස ගඳ. නින්දත් නැහැ කණ්ඩත් නැහැ මොකද මේ අඟුලි මාළයක් කරේ දාගෙන ඉන්නවා. නමක් පට බැඳනවා. එතන එතන 999ක් කැපුවා. ඊට පස්සේ බුදුහාමුදුරුවවත් කපනවා. අම්මාවත් කපනවා. අය හුරතල් නැහැ. ඉතින් අම්මා කපන එක වලකන්න බුදුරජාන්සේ වැඩි. මట్లా බුදුරජාන්සේ පොඩි සෙල්ලම් ටිකක් දැම්මා. දැම්මට පස්සේ අඟුලිමාල ආහුදු බිම තියලා යටත් උනානේ. යටත් වෙලා පින්නපාත යනකොට දවසක මේ අම්මා කෙනෙක් විලිලනවලු දරුවෙක් වදන්. උපස්ථාන කවුරුවක්වත් නැහැ. පින්නබු අම්මලත් නැහැ මිනිහත් නැහැ. පින්නපාත කරලා එනවා පැයකට පස්සේ ඒත් අර විදිහටම කෙන්දිරි ගන්නවලු. මේ අඟුලිමාල හම්දුරන්ට ඉවසන්න බෑ. දහණයෙන් පස්සේ විවේක වෙලාට බුදුජානක ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මේ සවැත් නුර යන පාරේ අම්මා කෙනෙක් විහිලනවා. තාම කැප්මල පහ වෙලා නැහැ. පුදුමාකාර වේදනාවක්. ඇල්ලතුරු ටිකක් දෙන්න කෙනෙක් නැහැ. කිඳිරිය අහන බලාතක් කවුරුවක්වත් නැහැ. පින්නඹම්ම කෙනෙක් නැහැ. දැන් මම පැවිදි වෙච්ච භික්ෂුවක්. මං වගේ භික්ෂුවකට මේ වගේ අම්මා කෙනෙක්ගේ තියෙන දුක නැති කරන්න කරන්න දෙයක් තියෙනවද කියලා. අපිට ගිහිල්ලා පින්නඹකම් කරන්න බෑනේ. භික්ෂුවට කොහොමඩක්වත් ගැලවෙන්නේ නැහැ. බුදුන්සේ කියන බුළු අයියෝ සිම්පල් වැඩි. මං උපන්දාසිට කවදාකවත් සත්‍යක් මරුණ නැති ආනුභාව බලයෙන් මේ ගැබ්මල පහළ වේවා කිය පහ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අඟුලිමාල ආමලක උඩුවේ නල්ලේ ගහ ගන්න නැති දැන දැනම 999ක් කපලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා කොච්චර දෝ කපලා තියෙනවා. බුදුජානන්සේ කියනවා මේ කවදාකවත් සත්‍යක් මරුණ නැති ආනුභාව බලයෙන් මේ අම්මගේ ගැබ්මල පහ වේවා කියලා කිව්වම ගැබ්මල පහ වේ කියලා. කොහොමද හාමුදුරනේ බුදුහාමුදුරනේ කියන්නේ මේ අතේ ලේනේ 999 කිව්වා. ආ මතකයි නේ? එහෙනම් කියාපන් යතෝ හම්බගිනි අරියාය ජාතියා ජාතෝ මම නැගෙනේනේ මං ආර්ය ජාතිය උපන් පටන් අර තරම් ත්‍රස්තවාදියා එක්ක සතෙක් නැරුවේ නෑ යතෝ හම්බගිනි අරියාය ජාතියා ජාතෝ සංචිච්ච පාණං ජීවිතාන වෝරෝපෙස්සාම ඒතේන සජ්ජ වජ්ජේන සොත්තිචේ ගබ්බසා ඒ වීවිච පරිවර්තනයෙන් පස්සේ එක්ක සතෙක් මරනවා මට මතක නෑ මේකයි ආර්ය භූමිය ඉපදුණයි කියන්නේ. අන්න ඒ තත්‍යානුභව බලයෙන් මේ අම්මගේ ගැබ්මල පහ වේවා කියනකොට ගැබ්මල පහ වෙනවා. ඉතින් එතකොට මේ පරිවර්තනේ හිතනද ඉස්ලා දැක්කොත් අන්තිම 999 එක එකක් එකතු කරන්න අම්මා මරන්නත් ගියේ මිනිහා. බුදුහාමුදුරුවෝ මරන්න ගියේ කෙනා දැන් කියනවා මේ ජීවිත පරිවර්තනෙන් පස්සේ එක සතෙක් මරලා නැහැ. ඉතින් ඒ තෙද මුරින් පන්දිස්වාංශ කියන්නේ ඒ හාමුදුරනේ තේරෙන්නේ. ඉතින් ඒක අපි කොහොමද තේරුම් ගන්නේ? හුස්මේ හිත පවත්වන්න පුළුවන්කම මේක සතුට. මම දැන් සත්තු මරන්නේ හුස්ම ගන්නවා තේරෙනවා මට. මම සත්තු මරන්නේ මම වම් දකුණ තියෙනවා තේරෙනවා මට. කොච්චරද? ඒ ධර්මතම දස කුසල කර්ම පත. මුදි මේ මේක විපස්සනාවක් කියලා අපි කියන්නේ. නෑ මෛත්‍රී. ඊකටමයි මෛත්‍රී කියන්නේ. ඉතින් ඥානන්ද සෝංශේ ලස්සන දේශනාවක් කරා. මේක අල්ලගෙන මේ මිනිස්සුયો කරන අකුසල් ගණන් කර හැකි. මෛත්‍රී අප්‍රමේයයි. ගණන් කළ නොහැකි. ඒ නිසා ඉඳගෙන සුඛීයත්තානම් පරිහරාමි මම මේ ලැබිච්ච ආත්මය සුවසේ පරිහරණය කරනවා කියලා සන්තෝෂෙන් වාඩි වෙලා ඉන්නක මම ඒ වාඩි වීම පිළිබඳ සතුටු වෙනවනම් සමසේ සමබරව සහල්ව ලිහිච්ඡ ස්වරූපෙන් වාඩි වෙලා ඉන්නවා කියන සතුටින් ඉන්නවනම් මුළු ලෝකයම සැනසෙනවනේ ඒ මනුස්සගේ චිත්තක්ෂණේ මුළු ලෝකෙම සැනසෙනවා. වෙන විදිහකට කියනවා නම් මම මේ භාවනා කරන්නේ සියලු සත්‍යයන් වෙනුවෙන්. එක චිත්තක්ෂණයක් සතිමත් වුණා නම් ඒ නිසා ලෝක ධාතුව නිවෙනවා. ඒ කියන්නේ මේ රත් වෙන ලෝක ධාතුව නිවෙනවා. මේ පරිසරයේ දූෂණය වෙච්ච පරිසරය පිරිසුදු වෙනවා. ඒ පුද්ගලයාත් පිවිතුරු භාවයටපත් වෙනවා. විසුද්ධියටපත් වෙනවා. ඉතින් මේ මොළු සම්පූර්ණ මානව වෙනුවෙන් මට බැරිද තව එක චිත්තක්ෂණයක් හුස්ම බලන්න. මට බැරිද තව එක චිත්තක්ෂණයක් මේ ශබ්ද මැද්දේ, වේදනාව මැද්දේ, හිතවිලි මැද්දේ ආනපාන බලන්න කිව්වොත් ඒ හැම චිත්තක්ෂණයකම ඒ දස කුසල කර්මපත 10ම සිද්ධ වෙනවා කියලා දන්නවනම් අපි කොච්චර සන්තෝෂෙන් ඉදිරිපත් කරාවිද? මට එහෙන් සද්ද ඇහෙනවා. මට මේෙන් වේදනාව දැනෙනවා. මට මේෙන් හිතවිලි එනවා. ආනපන තියන්න බෑ. මම බැලුවා තව එකක් බැරිද කියලා බලන්න. අනේ ආනාපානේ මාව දාලා ගිහිල්ලා නැහැ. සද්ද තිබුණයි කියලා වේදනා තිබුණයි කියලා හිතවිලි තිබුණයි කියලා කවදාවත් ආනාපානේ මාව දාලා යන්නේ අපේ තින ජඩකමට නොකෑමනාකමට දහපදුරාකමට පට්ටපඳුරුකමට අර සද්දයක් නිසා මේක අතහැරලා දාලා ඒ කරන දේ අනුමෝදන් වෙන්නේ නැහැ. ඒක නිසා සරුවචනන්සේ ඒ ලෝණ සූත්‍රය අහනවා මහණෙනි මේ පුංචි මේ දිය තලියකට නැත්තම් පීරිසයකට වතුර ටිකක් අරගෙන ලුණු කැටයක් දැම්මොත් ලුණු කැටේ රස තියෙයිද කියලා අහන ලුණු රස. එහෙමයි ස්වාමීන් වහන්සේ. මහන්නේ මේ ලුණු කැටය අරන් ගිහලා කැලණිකකට දැම්මොත් කැලණිකකට ලුණු රසය එයිද? ගංගා නංගකට දැම්මොත් එයිද? සරබු ගඟට දැම්මොත් එයිද? බ්‍රහ්මපුත්‍ර ගංගාට දැම්මොත් නෑ මා ස්වාමීන් වහන්සේ. ඇයි ඒ? ඒක මහා ජලකඳට මේ ලුණු කැටේ එච්චර දෙයක් නැහැ ඒ ගංගා ලුණ්ඩස කරන ඒ වගේ තමයි මහන්නේ මේ අපි කරන අකුසලයේ ප්‍රමාණිතයි. අපමෙය වූ මෛත්‍රිය වඩන වෙලාවේ අර අකුසලයේ මේ මහ විශාල ජලකන්දට දිය වෙච්චාම ඒ අර පුංචි ජලකන්දක දිය වුණා වගේ නෙවෙයි. ඒ නිසා දන්න මනුස්සයා අද්ද පටන් යාව ජීවව මුළු චිත්තක්ෂණ සියල්ලම සතුටුමත් වෙන්න උත්සාහ කරනවා. ඒතොර දන්නවට ඔක්කොම අකුසල් ටික මේක දිය කරන්න පුළුවන්. ඒ තරම් අපිට ජීවත් වෙන හැම චිත්තක්ෂණයකම අපූරු අපමෙය අප්‍රමාණ වූ කුසල් රාශියක් රැස් කර ගන්න පුළුවන්. කෙරෙනවා. දන්නේ කෙරෙනවා. ඒක ලියන්න දන්නේ කියන්න දන්නේ මොකද අර ඒකාන්ත නියතවාදී කියලා වෙච්ච වැරදි ටිකක් සත්ව මැරිච්ච එකක් හොරකම් කරපු එකක් ගැන කල්පනා කරගෙන ඉන්න. ඒ නැත්නම් මෙතන ඉඳලා කල්පනා කරනවා අපි මේ භාවනා කරද්දී අපේ ගෙදර කවුරු හරි කඩානේ ඇයිද දන්නේ. යතුරු තියලා ඉන්න බැරි වුණා පාපිස්තයට. මේ මිනිස්සු ඇවිල්ලා කවුරු උසගෙන ඇවිත් දන්නේ නැහැ කියලා. ඉතින් අර ටික තමයි හිත. ඉතින් මැරෙනවා. අපි දන්නවා මැරෙනවා කියලා භාවනා මධ්‍යස්ථාන ඇතුළතදී ඉතින් ගෙම්බියක් හරි වෙලා ගෙම්බෙක් හරි වෙලා ඔන්න පැදුරයට ඉන්න කොච්චර එළුවත් යන්නේ. පාපිස්තය තමයි ඉන්නේ. ඇයි මේ මැරිලා තියෙන්නෙම අර දරහව මතක තියන්න. ඒ වෙනුවට දැන් මං ඉන්නේ සිල්ලුතුන් පිරිසක් මැද. මං දැන් ඉන්නේ පූජනීය ස්ථානයක. මං ඉන්නේ සිල් අරගෙන. මට ඒ විනෝඩ මේ උපේන චිත්තක්ෂණයක ඔය ඕපදික කුසල්. ඒ කියන්නේ අපිට භව සම්පatti දෙන කුසල් වල කොච්චර කරත් එක චිත්තක්ෂණයක් මේ මෛත්‍රී වඩන එකෙන් 10න් පංගුවක්වත් වටින්නේ නැහැ කියලා බුදුහාමුදුර සඳහන් කරනවා. ඉතින් පట్టල වාඩිලා පట్టලේ ගැන කල්පනා කරනවා කියන්නේ මෛත්‍රිය තමයි. සුවසේ වාඩි වෙන්න. ඔය අඩලේ වාඩි වෙන්න එපා. කුරුසු යන ගැහුවා වගේ වාඩි වෙන්න එපා. කටුබෙරේ පෙරලන්න වගේ වාඩි වෙන හොඳ පట్టල වාඩි වෙන්න. වාඩිල බලන්න මම පෙර කළ පිනකට මට අනේ සිල් අරගෙන අතප්පිටක් අත තියා අතක් තියාගෙන සූසියේ ඉන්න පුළුවන් මේ චිත්තක්ෂණය කොච්චර වටිනවද? මේ අකුසල එකක්වත් වෙන්නේ නැහැ කියලා. ඒ පැත්තෙන් බැලුවොත් අපි කොච්චර සම්පත්‍ති කර මිනිසුද? ඒකට ලොකු ස්වාමීන් වහන්සේ නමක් දැම්මා සාසන සම්පත්තිය කිය. මේක බුදු දිනේ පහළ නොවුන නම් මොකද වෙන්නේ? අපි බණක් නැහැ වුණා මොකද වෙන්නේ? අපි මේකට උත්සාහයක් නොකළා නම් මොකද වෙන්නේ? අපිත් නිකන් ගැරන්ඩියෝ වගේ, කබරියෝ වගේ, බල්ලෝ වගේ, හිවල්ලු වගේ මැරලා යනවා. මෙච්චර ලස්සන පිං මේ අකුසල් නොකරන චිත්තක්ෂණ ගාන දන්නේවත් නැතුව. ඒක නිසා සත්ත්ව මරීමෙන් ඇති වෙන අකුසල කර්මයේ සඳහා අපි කියනවා සියලු සත්‍යයන් විසෙයි අභය දෙන්නේ කියලා. අභය කියන්නේ සතෙකුට බයක් ඇති කරන්න එපා. බය නැතිකම අභය කියනවා. ඒ නිසා සතෙක් මැරුවොත් සතාට මරණ බය ඇති වෙනවා. හොරකම් කරුවොත් වස්තු බය ඇති වෙනවා. ඒ මිනිස්සේ අගය කරන කාමවස්තුවක් දූෂණය කරුවොත් මරණයට එහා. ඒක මහා ಭಾರතයේ ලියලා තියෙනවා. නම්බුවේ ජීවත් වෙන මිනිස්යාට අවනම්බුව මරණයට එහායි මිනිස්සව වහ කනවා. කරන්න එපා. කාගත ඇති කාමස්සක් වෙනසන්න එපා. බොරුවෙන් කේලමෙන් හිස්සජනෙන් පරිසෝජනෙන් අනුන් පෙලන්න එපා. ඒ පෙළෙන හැම වෙලාවෙම බයක් ඇති වෙනවා. කියන්නේ සීලේ කැඩෙනවා කියලා කියනවා. සීලේ කැඩෙච්චාම බය හතරක් ඇති වෙනවා. අත්තානුවාද බය කියලා තමයි තමන් දෙස් දෙනවා. පරානුවාද බය කියලා අනුන් දෙස් දෙනවා. හැදිච්ච ගෙදර නැහැදිච්ච එක බලන්න කරපු දේ කියලා බය. එහෙම නැත්නම් දණ්ඩ බය. කවදා හරි හිලේ විරංගුවේ වැටෙන්න වෙනවා. එතන නීතියට අහු වෙනවා. මොනවාක්වත් නැති වුණත් දුක්ගති බය කකුල් දෙක උඩට ඔළුව පල්ලෙහා තියාන මැරිච්ච එකම අපායට යනවා. ඒ මොකක්වත්ම නැහැ අබේ. මම දන්නවා මම මේ ඉන්න වෙලාවේදී කිසියම් අකුසලයක් මම ඇති වෙන්නේ නැහැ. අන්නේ අබය දෙන්න පුළුවන් එකක්. අබේ දාන කියලා අපි ඒකට සඳහන් කරනවා. ওই සත්තු මැරෙන්න සත්තු බේරනවා. ඉතින් নানা ප්‍රකාර විදිහට අබේ දාන දෙනවනේ අපි. ඒ ඒක අග්‍ර දානයක්. ඊගාට හොරකම් කරපු කෙනෙකුට නොදුන් දෙයක් ගත් කෙනෙකුට මේ සාමාන්‍ය තමන් ප්‍රිය කරන ආස කරන දෙයක් නන්නා දුන්න කෙනෙකුට දීලා දාන. අර ඔක්කොම අර අප්‍රමාණව ඒ දීලා දැම්මට පස්සේ අපි මෙතෙක් හොරකම් කළ දින එක්කෙනෙකුට අතක් කුසලා කියන්න බෑ හොරකම් කළා නෑ කියලා. මේ ආර්ථික ක්‍රමේ ජඩ ආර්ථික ක්‍රමයක්. ඒ ආර්ථික ක්‍රමේ තියෙන සූරාකෑම. කිසි කෙනෙකුට රස්සාවේ පඩියක් හම්බ අරුවට පස්සේ සන්තෝෂ වෙන්න බෑ මං හම්බ කරගත්තේ කියලා අනිවාර්යයෙන්ම සූරකෑමක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුමත කෙරුවා ඒ කාලේ ගොවිතනයි ගව පාලනය. දැන් ඒකත් සත්තුත් සූරකන. ඉතින් හොරකම් කෙරුවේ නෑ කියලා කියන්න බෑ. කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්න හිතෙන්නේ බඩුවේ මිල මං දෙන ගාහන්න වැඩි වැඩි නන්නේ. හොරකමනේ. අපි කඩේ තියෙන ඔක්කොම බඩු ගන්න නෑනේ. ඔයලා බල්ලා තමිරකලා හප්පලා ගන්නේ ඒ බඩුව මට වැඩි වටිනවා. යටි හිතේ ඕරකමනේදී. ඉතින් අපි අර මහලු පල්ලෙම ඉන්නකොට ඒ අඹ කඩයක් තිබ්බා. ඒ අඹ කිරියක් වගේ ලස්සන කෙල්ලෙකුත් ඉන්න මුදලාට හැබැයි. කොල්ලෝ යන්නේ කොයි එකටද කියන දන්නේ නැහැ. ඉතින් අඹ ගන්න ගිහිල්ලා අඹ ඔක්කොම මිරි කර මිලි කරලා බලලා අඹ නරක් වෙනවා. මුදලාලි කරලා තින්දී ඒකාම්බ ගෙඩියක් වටේ කොලයක් කොතල දාලා තිනවා ඔබන ගෙඩිය කියලා ඒක තියෙනවා. ඒක ඔබල බලලා රාඹ ගන්න ඕන. ඉතින් අර කෙල්ලටත් අපි ඒ කාලේ කිව්වේ අයියා කොයි එකත් ඔබලව බලන්නේ මේ ලාභෙටනේ අපි වැඩ කරන්නේ. ලාභේ කියන්නේම හොරකම. ඔය ලාභෙන් තමයි මුළු කොම්පැනිම ජඩ වැඩ සීරම කරන්නේ. දරණසේ මේකේ මහා ප්‍රධාන සූත්‍රයේ මහා නිදාන සූත්‍රයේ සඳහන් කරන ලාභ ලැබුණාට පස්සේ මනස කොච්චරක් කෙලසෙනවද කියලා. පරියේෂණම් පච්චය ලාභෝ ලාභය විනිශ්චයෝ. ලාභෙන් තමයි විනිශ්චයට යන්නේ. ඉතින් අපි ලාභය හොයන ජීවිතයක් ගත කරනවා නම් ඉල්ලුම සැපීම නීතියට වැඩ කරන සමාජයේ කිසිම කෙනෙකුට එහෙම ගත කරන්න බෑ කියන්න බෑ. ඒ නිසා අපිට මේ වෙනුවට තියෙන මොකද්ද? දීපං. හොරකම් කරුවේද දීපං. ඒකට කියනවා සතර සංග්‍රහ වස්තු කියලා. අපි ජීවත් වෙනකොට දානයේ අර්ථචර්යාව සමානාත්මතාවයේ ප්‍රිය වචනේ. පිරුණු සතර සංගරාවතින් මුළු ලක්දිව සැරසේවා කියලා තියෙනවා. අපිට තියෙන මේ වස්තු දුවට අහගන්න. මේ ලෝකේ තියෙන වස්තු හොඳටම ඇති මිනිසුන්ට රැයට කලබුදියන්නේ. මේ මිනිස්සු කොටසක් 100ට එකක් මේ වස්තු වලින් 140ක් විතර හොරකම් කරනවා. ඊටු 190ක් බුදියන්නේ රැට කඩ නැතු. ඒ ඒ හොරකමෙන් ඒ ඒ ජඩ වැඩෙන් තමයි ආර්ථිකය හදන්නේ අපි. එහෙම නැතු අපි ළඟ තියෙන දේ හදා වේදා ගත්තා නම් මුත්තිට්ටුවක වගේ මල ගෙදරක වගේ අනේ අපිට හොඳටම ජීවත් වෙන්න ඇති. ඒක සඳහා අර්ථචර්යා සමානාත්මතාවේ මෙව ඉස්සර තිබුණු දේවල් ලංකාවේ. ඇතිබිනිය නැතිබිනිය කියලා වෙනසක් නැහැ. කුඹරකට කවදාකවත් මිනිස්සෙක් කුමුට ගොවිතැනට ගෙනියනකොට ඒ මනුස්සයා විතරක් කැම ගෙනියන්නේ කොයිය හොඳටම හූ කියලා කතා කරන වටේ ඉන කට්ටිය කාමනතේක වරෙල්ලා ඉන්නවනම් තේ ටිකක් බොන්න වරෙල්ලා කියලා එහෙම දුන්න නැත්තම් වසලයි එහෙම බෙදාගෙන කෑවේ නැත්තම් වසලයි කුඹුරේ කරන්න බෑ ඒ වැඩේ කමතෙත් කරන්න බෑ ඒ වැඩේ මලගෙදරත් කරන්න බෑ වැඩේ ගන්ධන වල තාමත් ඒක එහෙමයි මේකට අපි කියනවා සමානාත්මතාවය. කොච්චරද කියනවනම් කුඹුරු ගොවිතැන් කරන වෙලාවේදී කුඹුරු අස්සන්නේ වෙලාවේ කුරුල්ලන්ට ටිකක් ඉතුරු කරලා කපන්නේ කුරුළු පාළුව කියලා. දැන් වගේ බෙහෙත් ගහලා සත්තු මරාගෙන මේකක් නැහැ. ඒක නිසා අපිට දැන් ඉඳලා පුළුවන් අඩු ගාණි මේ සතර සංග්‍රහ වස්තු පිළිබඳව දන්නේ නැත්නම් අර පිරිමැස්ම ඉගෙන ගන්න. මේ කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කණ්ඩේපා කාපියව බඩට ගැලපෙන තාලෙට පාවිච්චි කරපේ අර්ථය සලකලා මේ අල්ලපු ගෙදරට පේන පරකාසේ කරන්නේ නැතුව එම්නම් අපිට හොඳටම ඇති මේ ලංකාවේ තියෙන වස්තු ටික. බෑ අපිට ඕන කරලා තියෙන්නේ ඒව තිබුණාට මොකද අල්ලපු ගෙදරට සද්ද ඇහෙන්නේ නැත්නම් අල්ලපු ගෙදරට වැඩි කරන්න බැන්න. දැන් මෙහි ආපුවා මොකද වෙන්නේ බෑ. ওই කොයි ලොක්කත් ලොක්කිට ඇටි අරන් පොලිමේ ගිහලා බට්ටියත් හම්බෙලා බෙදාගත්ත කෑව ඉවරයි. හරි ජොලිනේ. පොලිමේ ගියා දායකයා දානවා. උඹට ඇති වෙනකොට අත වහපන් ඉල කාපන්. ගෙදර ඉඳ ගියාම ඔක ටෙම්පරාදු කරණ්ඩයි ලුණු දාණ්ඩයි උම්මලකට කපණ්ඩයි මල්ල කචල්නේ මේක තියෙන එක කෑවට පස්සේ හරි ජොලි. එඳම පැදුරක් කියලා දෙව බුදිය ගනින්. ආයේ නම්බුනාවතේ මං කාලයක් හිටියේ මට මේ පාවෙලා ඇඳේ පැත්තක ඇඳ අකුල්ලා තියලා බිම බුදියා ගත්තා මං. ඒ දවස ඥාන සංස හදිසිය ආවට පස්සේ කිව්වා අම්මද බොල. ලෝකේ තියෙන ලොකුම ඇඳේ මේ ආයි සුදුම් පුදියන්නේ කිව්වා. මේ මුබ තමයි ලෝකේ තියෙන ලොකුම ඇඳ. ඔය ඩබල් ලැම්බල් සිංගල් බෙඩ් නැහැ. ඕන තරම් පැටි පෙල්ලි පුදිය ගැතයි. ඉතින් මේ වගේ සරල දෙයක් කරන්න නැතුව භාවනාව හරියයිද? ওই මාන්නක්කාරකම් තියාගෙන. ඒක කරලා අන්නේ බව ප්‍රකාශ කරන්න ඕන. මම බුදුහාමුදුරු කියපු නිසා අපි භික්ෂු භික්ෂුණීලා ඔක්කොම එක තාලයට අඳින්නේ. අර මෙයා උසස් මෙයා පහත් ඒ කතා බෑ. ඒව මේ ශාසනේ නෑ. දැන් අද අපි හිතමු සාමනීර රහතන් වහන්සේ නමක් සාමනීර භූමියට ගියා කියලා පෘථජන ගුරුන් වහන්සේට වඳින්න ඕන. රහතන් වහන්සේ මේ සාමනීර නම රහත්. ඒව වැඩක් නෑ. සීලෙන් වැඩි කරන්නට වැඳා. ඉතින් මිනිස්සු බලාගෙන ඉන්නවා මේ මේ මොකක් වෙයිද කියලා වෙලන්න දෙයක් නැහැ. ඔක්කොමලා අතර සංඝයාගේ පවතින ක්‍රියාපද්ධතියට ගියා. අනිත් වගේ මේ අපි අහිංසක වෙන ගමන් අපි නිර්හංකාර වෙන ගමන් අපි අර පිළිමසන් දායක වෙන ගමන් මේ හුස්ම දිහා බලන එක චිත්තක්ෂණයක අපි දවන්නේ අඩුම ඉන්ධන ප්‍රමාණයක්. අපි පාවිච්චි කරන්නේ අඩුම ඔක්සිජන් ප්‍රමාණයක්. ඒ නිසා අපි ඒ කරන්නේ ලෝකෙට බුදුම සාන්තියක්. මොකක්ින්දද? යමක් නොකර සිටීමෙන් යමක් නොකර සිටීමෙන් ඉතින් අපි අර මේ සතිපාසලේ කරනකොට ඕකට මේ මැජික් ජායක ගෙනලා පෙන්නනවා. ගෙනලා පෙන්නනවා මේ පස් ටිකක් දාලා බෝතලයක හොඳට හොල්ලනවා. හොල්ලලා කියනවා බලන්න පස් ටික කලවම් වෙලා තිබ්බම වතුර බොර වෙන හැටි. එහා පැත්ත මෙහා පැත්ත පේන්නේ නැති හැටි. අඩිය පේන්නේ නැති හැටි. ඕක ඕම මේසුඩ තියන්නකෝ. දැන් මොකද වෙන්නේ? තිබ්බ ගමන් අර වැලි ටිකයි මඩ ටිකයි රොන් මඩ ටිකයි කලල් මඩ ටිකයි හිමීට තැම්පත් වෙනවා. තැම්පත් වෙන්න වෙන්න ඕන් එහා පැත්ත පේනවා. හොඳට ටිකක් වෙලා ගියාට පස්සේ අඩිය පේනවා. ඉතින් අර කැළඹිලා විසිරිච්ච මේ බෝතලේ අර නිශ්චල වෙලා හරහා පේන මට්ටමට පිරිසිදු වෙන්න අපි මොනවද කරලා තියෙන්නේ? මොනව නොකරපු එක විතරයි. මොනවා කෙරුවත් මඩ ඇවිස්සෙනවා. ඇවිසිච්ච එක මෙහෙම තියලා ඕනේ නම් බලන්න. ඉතින් මම ඇවුවට පස්සේ පොඩි බබේ දුවක් කියනවා නිශ්ශබ්ද වෙලා බලන්න හිටියොත් බෝතලේ නිශ්ශබ්ද වෙනවා. tempat වෙනවා. මම කෝ ඔයා ශබ්ද කර කර බලන්න හිටියොත් බෝතලේ tempat වෙන්නේ නැද්ද? නෑ හෙල්ලෙන්නේ නැතුව බලන්න. මම කෝ නෑ ඔයා හෙල්ලුණයි කියලා ඒක tempat වෙන්නේ නැද්ද? මේ අත හොල්ලන්න නැතුව ඉන්න ඕනේ. මම අත හොල්ලන්න ඕනේ මේසු තියලා බලන්නකෝ. ඔයා දැඟලුවත්, ඔයා නැටුවත්, ශබ්ද කරත් බෝතලේ tempat වෙනවා. ඉතින් බෝතලේ තැම්පත් වීම කියලා කියන්නේ සමතේ නම් ඊට පිරිසිදු වීම නේද මොකද්ද කරන්න තියෙන්නේ? නිකං හිටපං සුම්මයිති කියලා කියනවා දෙමළේ. මීළඟදී ආවයි මුස්ලිම් මවුලවිස්ලා 20ක් ඔක්කොමලා දෙමළ කට්ටිය නෑ මුස්ලිම් දෙමළ භාෂාව කතා කරන ඉතින් මාපි සිංහලෙන් කරේ. ඉතින් මම මේක පෙන්නලා කිව්වා සුම්මයිති කියලා. ඉනෝ වෙනවා මං කෝයි භාවනා කියන එක කොච්චර බඩ බැඳ ගන්න දෙයක් නැහැ. ඔය බෝතලේ දිහා බලන්න. ඕක තැම්පත් වෙන්නේ නැතුව වෙන මොනව කරන්නද? හුස්ම දිහා බලනකොට හුස්ම තැම්පත් වෙ වෙන මොනව කරන්නේ? තැම්පත් වෙගේ භාවනාවක් නෙවෙයි, ආශ්චර්යයක් නෙවෙයි, මැජික් එකක් නෙවෙයි. හලවප්පන්න එපා. ඒ හලහප්පන්නේ නැහැ කියන්නේ සතෙක් මරන්නකොට හොරකමක් කරනකොට කාමීච්ඡාචාරනකොට කොච්චර හැලහැප්පිලිද කියලා බලන්න. ඒවට කියනවා ඉන්ජන චංචල කම්පන කියලා වචන තුනක් පුදුරජන සඳහන් කරලා තියෙනවා. ඉන්ජන කියලා කියන්නේ චංචල කියලා කියන්නේ කම්පන කියලා කියන්නේ රහත්widetilde කියන්නේ ආනෙන්ජ කියලා කියනවා. ඉන්ජන මොකුත් නැහැ. ආනන්ද සප්පාය සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා නලියන හැම වෙලාවෙම අකුසල්. අපිට එක චිත්තක්ෂණයක් දැක දැක දන දන නලියන්න නැතු ඉන්න පුළුවන් නම් අපිට පුළුවන් නම් අපේ දරුවන්ට උගන්වන්න. අපිට පුළුවන් නම් අපේ අම්මලා තාත්තලාට උගන්වන්න. අපිට පුළුවන් අපේ ප්‍රියයන්ට උගන්වන්න. අනේ මේ වෙලාවේ බලපංගෝ ඔබ අඩුම ඔක්සිජන් ප්‍රමාණයක් දවන්නේ. අඩුම ඉන්ධන ප්‍රමාණයක් දාන්නේ ඔබෙන් වෙන්න තියෙන හානිය හරීම අඩුයි. අපි ඒ වෙනකොට වට්ටක් නැටුම් උඩරට නැටුම් පාතරට නැටුම් නටන්න ගියහම මොකද වෙන්නේ? උඹත් නටනවා බලහින්න මිනිහටත් කෙලස් ඇවිස්සෙනවා. ඉතින් ඒවටනේ අපි ටැගි දෙන්නේ. ඒවටනේ අපි දරුවෝ ඉදිරිපත් කරන්නේ. ඒ විනෝඩ මේ tempat වෙන්න පටන් අරගත්තොත් හොරකමක් කරපු කෙනෙක් ඒ හොරකම නැති කිරීම සඳහා සතර සංග්‍රහ වස්තුවෙන් කටයුතු කරන්න පටන් අරගත්තොත් දාණය දීලා අපිට කොච්චර අවස්ථාවක් හම්බෙනවද කියලා බලන්න දවසක් ඇතුළත තව කෙනෙකුට යමක් දෙන්න දෙන්න කියලා බුරියානි දන් දෙනවා කියන එක පීච්චා දන් දෙන එක නෙවෙයි වතුර දීපහම මිනිහට වතුර වීදුරක් දීපන්කෝ වෙහෙස වෙලා ඉන්න මනුස්සයට ප්‍රිය වචනයක් කතා කරපන්කෝ ඒක එච්චර වියදම් යන වැඩ නෙවෙයි සමාන ආත්මතාවයේ තමන්ගේ මට්ටමේ ලා සලකන්න තමන් උසස් කරන්නද පහත් කරන්නත් එපා ඉතින් මේ වැඩ ටික මේක ආජීවයට සම්බන්ධ කතාවක් මම මේ කරන්නේ. ඉව අපි කරනවා ඇත්තටම ලාංකිකයා ඒ තරම් මාන්නක්කාර නෑ. ලාංකිකයා ඌව දන්නවා. නමුත් මේ මනුස්සයා ඒක සතිය නෑනේ. එළඹ සිටි සීයෙන් කරන්නේ නෑනේ. අප්‍රමාද නෑනේ. ඉතින් ඒ නිසා එයා දන්නේ නැහැ. මේ වෙලාවට යට වෙන්නේ පාළුයි කම්මැලි නීරසයි උහි ඉන්නවා. මම මොකද්ද සාන්ති ගාඩ කරන්න ඕනේ. කොහෙද සාන්ත මේකට කක්ක පැකට්ටයක් ගේන්න තියෙන්නේ. සුපර් මාකට් එකේ තියෙනවා. අනේ මට කක්ක පැකට්ටයක් දෙන්නකෝ. දැන් මේ පාළු. ඉතින් ඒක වැඩ කමට අංශුද්ධ කරලා එක්කෙනෙක්වත් නොලියුවොත් පුදුමයක්. ඒ කියන්නේ ඒ තරම් ඉක්මනට අපි මේ මේ ওই කියන සුන්දර තැනට යනවා. අපි ඒක පාළුවක්, කම්මැලිකමක්, නීරසකමක්, නිදිමතක්, වෙන වෙන ගතියක් කියලා කියනකොට ඒ වචනවල පේන්න තියෙනවා ඒකට ද්වේෂයක් තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් නැති වෙලාවේ නිදිමතක් එනවා. කම්මැලිකමක් එනවා. පාළු ගතියක් දැනෙනවා. රහෙන් අයින් වුණා වගේ දැනෙනවා. තනිකන් දෝෂ එනවා. පිරිත් නූලක් ගැට ගහන්න හිතෙනවා. අප නූලක් දා ගන්න හිතෙනවා. පඳුරක් අයින් කරන්න හිතන දෙයයන් ආන්තිට. කාරණාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ. ඉතින් නිකම්බරට වන්දනා හරි යනවා. ඕක දැනගෙන වන්දනා කියලා ඩෙන්ගු ගේනවට වැඩිය වන්දනා කියලා කැස්ස ගේනවට වැඩිය වන්දනා කියලා අතපය කඩා ගන්නට වාඩි වෙලා ඊට වැඩි ලොකු වන්දනා තවත් මොකද්ද බුදුහාමුදුරුවෝ කියලා මේක අප්‍රමාණ වූ අපමෙය වූ කුසලයක් තියෙනවා තමන් වන්දනාවේ ගියේ නෑ වාඩි වෙලා මම භාවනා කරා ප්‍රීම කුසලයක් ඇඟට අමාරුත් නෑ වියදනුත් නෑ පෙට්‍රෝල් වියදම් වෙන්නෙත් නෑ පරිසර දූෂණය වෙන්නෙත් නෑ මේ ටික කරලා පුළුවන් වේද පන්සලක් එහෙම ආරස්සා කරන්න වන්දලෙම තමයි දඹදිව වන්දනාල හැත්ති කරන්නේ. අපේ පන්දිස්වාංශ කියනවා පින්කමක් කරනකොට හාමුදුරුවෝලු බෙර කාර්යය හොයලා දෙන්නේ. ඒ කියන්නේ මෙහෙම අවුරුදු 3ක් ඉඳලා තියෙනවා පන්දිස්වාංශේ ඔය මේක හදන වෙලාවේ. කඳුබඩ හදන වෙලාවේ මැත්තේ කොට ඉඳලා කඳුබඩ ගෙනල්ලා වෙලාවේ ඒ ශාස්ත්‍ර තමයි වැඩ කරලා තින්නේ. ඉතින් මේ සද්ද දූෂණ කරන්න එපයි කියලා තරුවචන් ආංශේ නිස්සද්ද භාවයට කැමති වෙලා තියේදී හාමුදුරුවෝ කියනවලු මේ බෙර කාර්යෝ මං හොයලා දෙන්නම් හැබැයි මට 10%ක් ඕන. පන්සලේ බෙර කාර්යෝ නතර කරගෙන ඉන්නවා. අනේ බුදුහාමුදුරු හිමි හිටියන මොනවා කියයි? ලවුඩ් ස්පීකර් දානවා. ඉතින් භාවනා මධ්‍යස්ථාන ළඟ තිබුණත් ඒ ස්වාමීන් වහන්සේව නොකර ඉන්න බෑ. ඔයගොල්ලෝ තමයි මේ හාමුදුරුවෝ නරක කරන්නේ. ඔයගොල්ලෝ ඒකට කැමතියි. නිස්සද්ද භාවයට යමක් නොකර මේ එක දැනක සක්මන් කර කර ඉන්නවට පරියන්කයක ඉන්නවට දෙන දෙයක් කාලා යැපෙන එකට කැමති නෑ. ඉතින් ඒක අපි කරන්ඩ දැන්ට කරනවා මම මම පැහැදිලිවම දන්නව කරනවා. අන්න ඒ ටිකට සතිමත් වෙන්න එළබ වාසය කරන්ඩ මම මේ වෙලාව හොරකමක් කෙරෙත් නෑ හොරකම් කෙරෙව්වෙත් නෑ හොරකමෙන් ජීවත් වෙන්නෙත් නෑ කියලා කොහොමද දැනගන්නේ මගේ අත් දෙක හෙල්ලුනේ නෑ මම මේ අත් දෙක තියාගෙන ඉඳි දන්නවා මම හොඳට පట్టල වාඩි වෙලා ඉන්නේ. මම මගේ කයට හොඳට මෛත්‍රී කරනවා. සුඛී අත්තානම් පරිහරාමි. මට ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ මම සෝතේ පරිහරණය කරනවා කියේ. ඉතින් ඒ ටික කරලා උග කම්මැලිකමට නීරසකමට ඒකාකාරීකමට දාන්න නැතුව මේක මේ අකුසල් නැති ලකුණක් මේකේ පෙන්වන්නේ මට බැරිද ඒ විවේකයට ඒ හුදකලාවට ඒ ඒ සතුටට එළඹ වාසය කරන්න එතකොට වෙන ස්වර්ගයක් ඕනේ නැහැ. අපිට ලැබිලා තියෙන ටික හොඳටම ඇති. යම් දවසක යම් දවසක මේ වාඩි වෙලා ඉන්න චිත්තක්ෂණයක අපිට පහළ වුණොත් අනේ බුදුහාමතුරු පහළ වෙච්ච නිසා මට මෙහෙම වෙලාවක් හම්බුණා. අහලා තියෙන ධර්ම නිසා මට මේක සතුටින් ගෙවන්න පුළුවන්. මේ අවුරුදු 2600ක් මහා සංඝරත්නය මේක තමයි අපිට ගෙනාපු බූදලේ. මම සීලිකු සමාදන් වෙලා ඉන්නේ කියලා ඒ හම්බ වෙනේ චිත්තක්ෂණයේ බුද්ධි විඳින වෙලාවට සමාදම් වෙන වෙලාවට එළඹ වාසය කරන වෙලාවට ඒ නික්මෙන්න හිතෙන්නේ ඒකට ආයේ මාතු ඕනෙත් නැහැ. ඉන් ඒලියනබල් අන්ලොයිඩ් කියලා කියනවා. වෙන් වෙන්න හිතෙන්නේ ඒක තේරුම් ගත්ත දවසේ ඒක සම්පත්තියක් කරගත් දවසේ එතකන් නම් හිතෙන්නේ අයියෝ හේ වාඩි වෙලා ඉන්නවා. ඊගාවට මොකද්ද දෙන්නේ? මේක කමඨාන සුද්ධ කරගන්න ඕනේ කියලා අර හම්බෙච්ච චිත්තක්ෂණය කෙලෙසනවා. ඉතින් මේ මට්ටමට ඒ කියන්නේ තමන් චිත්තක්ෂණේ ලැබෙනවා. ඒක පෙර පින්නට ලැබිලා මෙන්න මේක සමාදන් වෙලා ඒ බවට සතුටින් ප්‍රකාශකරනද මේක බටහිර කෙනෙක් කියපු එකෙන් අනාගාමි ඵලය ලබන්න ඕනේ කියලා කියනවා. අනාගාමි වෙනකන් මේක උරචක්‍ර මාලාවක් වගේ තේරෙන්නේ. කරේ ඉල්ලපු ගැරන්ටි කුණක් වගේ තේරෙන්නේ. ඉතින් අනාගාමී වුණ වෙච්ච කෙනෙකුට කෙනෙක් කම්මැලි කියලා කියනොට ඒක හරහා ධර්මයේ දෙන්න පුළුවන්. උඹ ඔය කම්මැලිකම කියලා කියන්නේ විරාගෙට. උඹ ධර්ම ඔය කම්මැලිකම කියලා කියන්නේ කක්කුසල නොවන වෙලාවට. ඔක සමාදන් වෙයන්. ඔක සමාදන් වෙයන්. අරයා හිතන්නේ මේ බෝනිච්චාවට කියනවායි කියලා. මේ හිත සන්තෝෂ කරන්න කියනවායි කියලා. ඒ කියන කෙනා තපේලා කියනද මම ඉන්නේ දැන් මේ වටිනා චිත්තක්ෂණයක කියලා. මම ඉන්නේ වටිනා සම්පත්‍තිකර අවස්ථාවක් කියලා තමන්ටම වටහා ගන්න අනාගාමි වෙන්න ඕනේ කියනවා. කියන්නේ ඕරම් භාගයේ සංයෝජන පහම අයින් කරගන්න ඕනේ. ඒකට පස්සේ ඒක තව කෙනෙකුට සම්ප්‍රේෂණය කරන්න. භාවනා කරලා වැඩි වෙලා යන්නේ ඔය ගෙදරට එන්න. මෙතන නෑ කවුරුවක්වත් ඔතෙන්ට නාපෝ. අන්නේ ආවට පස්සේ උපේලා සපේලා ඉදිරියට ගෙනියන්න මම මේ වෙලාවේ මාතින් සතෙක් මැරෙන්නේ නෑ. හොරකමක් වෙන්නේ නෑ. මේන් තොරව හිටියොත් කොයි වෙලාවෙ වෙයිද දන්නේ හොරකම සත්ත්ව ඝාතනය කොයි වෙලාවෙ වෙයිද දන්නේ නිසා මම මේ තව මේ චිත්තක්ෂණය තවත් චිත්තක්ෂණය මේක දික් කරගන්නවා තව එකක් තව එකක් කියලා මෙහෙම කර කර ඉඳලා නැගිට්ටයි කියන්නකෝ භාවනාවේ නැගිට්ටා භාවනාවේ නැගිට්ටට සතියෙන් නැගිටින්න ඕන කම නැහැ මං ඒ ඉරියව්වේ වෙන ඉරියව්වකට ගියා ඒ මාරු වෙනකොටත් සතෙක් මැරෙන්නේ නැත්තම් හොරකමක් වෙන්නේ නැත්තම් කාමීත්‍යාචාරය වෙන්නේ නැත්නම් අපි කියනවා slowly mindfully silently ඉරියාපත සංදිය ඊටාම නැවතිල්ලෙන් කරන්න ඉරියාපත සංදිය සතියෙන් කරන්න ඉරියාපත සංදිය සද්ද නැහෙන්න කරන්න එහෙම නැත්නම් ඉරියව්වෙන් ඉරියව්වට යනකොට තමන්ගෙන් නැගින සද්දෙට හොඳට අහුම්කම් දෙන්න නිකන් හරියට කූඩාර මැදිකාරණක බස බස ගාගෙන හලු ගසා දාගෙන නැගිටිනකොට ළඟ ඉන්න මනසයි කොණ්ඩ බෝතලෙට ගලවලා යනවා. වාඩි වෙනකොටත් එහෙමයි. ඇතෙක් වාඩි වෙනවා වගේ. ඒ වැඩේ නිස්සද්දව කරතයි. ඒ හොඳම වැඩේ තමයි කාටරි පැදුරක් අකුරන්න දෙන්න ඕන. පැදුරක් අකුලනකොට කොච්චර බස බස ගන්නවද බලන්න. ඒ පැදුර අකුලන්න පුළුවන් සද්දනෝ. ඉතින් කුසලයක් නේ. ඒක සතියනේ. ඒක එලඹ සිට සීයනේ. පැදුරටත් ලාභයි පොළොවටත් ලාභයි. එතකොට බලානින්න මනසට තේන මේ මනස බොහොම නැවතිල්ල වැඩි කරන්න කියලා. ඒත් නිස්සද්ද වෙනවා. ඒක නිසා අපි දවස පුරා මේ වැඩ කරනකොට ඒ නිහඬව නිස්සද්දව සතියෙන් සද්ද නොවන විදිහට වැඩ කරන්න පටන් අරගත්තොත් ඒක ලකුණක්. මම සතියෙන් ඉන්නේ කියලා. ඒක ලකුණක්. ඒ වෙලාවේ දස කුසල් වෙන්නේ නැහැ කියලා. ඒක ලකුණක් දස කුසලයේ සිද්ධ වෙනවයි කියලා. ඒක ලියන්න පුළුවන් නම් ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක හොඳ වෙලා බඳි හොඳ බව පේන්න තියෙන්න ඕනේ කියලා මේක හදව ධම්මනිසන්ති ආමතුර හැමදාම කියපු දෙයක් හොඳ වෙලා මදි ඒක ලෝකෙට පේන්න තියෙන්න ඕනේ. උසාවියේ සාධාරණ ඉෂ්ට වෙලා මදි. උසාවියට වැටහෙන්න ඕනේ මේක සාධාරණයි කියලා. නඩුකාරයට වැටිලා බෑ. නීතිඥයට වැටහිලා බෑ. උසාවියටම වැටෙන්න ඕනේ. මේ වගේ තමයි බුදුරජාණන්සේ අපිට මේ දීලා තියෙන මහානකම. බුදුරජාණන් අපිට මේ දීලා තියෙන භාවනාව. බුදුරජාණන් අපිට මේ දීලා තියෙන සතිය. බුදුරජාණන් අපිට දීලා තියෙන අප්‍රමාද භාවය Tamanට විතරක් නෙවෙයි. නොකරන කෙනාටත් තේනවා අනේ මේ මනුස්සයා සාන්තිදායකයි කියලා. ඒකට කියන්නේ නිබ්බුත පදකය. නිබ්බුතා නූන සාමාතා නිබ්බුතා නූන සාපිතා යස්සයන් ඊදිසෝපති නිබ්බුතානුන සානාරි අසයන් ඉදිසෝපති. ඉසాగොතමි දැක්කේ බුදු වෙන්න ඉන්න බුද්ධාංකුරයන් වහන්සේ. සිද්ධාර්ථ කුමාරය ඇවිදිනකොටම දැක්කා මෙවන් පුතෙක් ඇති මවක් සැනසුණා වෙයි. මෙවැනි පුතෙක් ඇති පියෙක් සැනසුණා වෙයි. මෙවැනි ස්වාමියෙක් ඇති අඹුවක් සැනසුණේ වෙයි. මොකද ඇවිදින්නෙම ඒ තමන් කරන වැඩේ දැනගෙන. මේ තාම බුදු වෙලා නැහැ. එනිසා අපේ හැම ඉරියව්වකම මේ නිබ්බුත පදේ තියෙනවා. නිබ්බුත පදේ කියන්නේ ඇවිස්සෙන රාග, ద్వේෂ, ධනවන, සතු මරණ හොරකම් කරන වැඩ නෑ. නෑ විතරක් නෙවෙයි. නැති බව දන්නවා. නැති බවට එළඹ වාසය කරන්න පුළුවන්. අන්න ඒක ඒ අපි කරනවා කරනකොට ලෝකෙට මොකද්ද සුවඳක් පැතිරෙනවා. ඒ බුදුරජාණන්සේ සඳහන් කරන්නේ මේ මල් සුවඳ, සුවඳ, හඳුන් සුවඳ, තවරලා සුවඳ හුලං අතටයි යන්නේ. මේ වැඩේ දස දිශාවටම යනවා. යම් කිසි කෙනෙක්ගේ දස අකුසල කර්මපත කරන්නේ මම දස ඒක දස කුසලය මම ඒක මෙච්චර වින්දා කියලා කියනකොට අහගෙන ඉන්න ඔක්කොටම තේරෙන මේ මිනිස්සයා මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තට පස්සේ හැම චිත්තක්ෂණයම මල් මාලට මලක් කැමනවා වගේ. මිත්‍යා දෘෂ්ටිය තියෙනවනම් අයියෝ මං සතු මල්ලා තිනවා අයියෝ මං හොරකම් කරලා තිනවා අයියෝ මං කාමීත්‍යාචාරය කරලා තිනවා කියලා පශ්චාත්තාප වෙවි ඉන්නවා. ඒක වවාගෙන කණ එක තමයි ආගම කියන්නේ. එහෙන් පශ්චාත්තාප වෙන මිනිසුන්ට සාන්ති කර්ම කරලා ජීවත් වෙන එක තමයි ආගම කියන්නේ. අපි මේ කරන්න හදන්නේ ආගමෙන් ධර්මයේ පෙන්නලා දෙනවා. බුදුහන්සේ ගොඩක් ධර්මයෙන් තමයි ඉස්සරහින් තිබ්බේ. ධර්මයෙන් තමයි උපිලිකාව හැදෙන්නේ ආගම කියලා. හැම ආගම මේකයි. මේ තැවෙන මිනිස්සුන්ට සාන්ති කර්ම දීලා කරලා කීයක් හරි උපයා ගන්න. ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ උපයා ගත්තා වයි. නමුත් අහුවෙන්නත් එපා. තමනුත් ඒකට ප්‍රතිකර්ම දැන ගන්න ඕනේ මම කරන මේ වැඩේ මම මේ කරන්නේ වෙන මොකවත් මේ සතිය පිහිටීම හරහා එලඹ සිටීම හරහා අප්‍රමාදේ හරහා මාතුලින් දසකුසල කර්මපත වෙන්නේ මොකද මම දන්නවා මගේ ඉරියව පවතින හැටි ඒ ඉරියව්වේ දසකුසල වෙන්නේ නැති එක උද්දාමයටපත් වෙනවා බුද්ධාංශය සඳහන් කරලා තියෙනවා ප්‍රමෝදයටපත් වෙලා ප්‍රීතියටපත් වෙලා සති සම්පජඤ්ඤය කියාපල්ලා. පස්සද්ධිය කියාපල්ලා. උඩ සුඛේ කියාපල්ලා. මොකද කර්ම රැස්ලා නැහැ. ඉතින් මේ නූපන්න අකුසල් රැස් නූපද වීම සහ උපන්න අකුසල් වලට කලබල නොවි ඉන්න කෙනාට නූපන් කුසල් ඉතු කිරීමේ ඥානෙ පහළ වෙනවා. එහෙම නැතු මේ ඔළුව අවුල් වෙලා අකුසලේ නලියෙන මිනිස්සයා මේ ඔළුව කරකවල අතාරු මිනිසෙක් ඔය මනස කරන කුසල් පින්කම් ඔක්කොම ගොංකම් වලට යනවා. මුදුවට කුසල් අකුසල් නැති කරලා ගියාට පස්සේ පෑදී ජලයේ තමන්ගේ මුඛ නිමිත්ත පේනා වගේ මූණේ ඡායාව අඩිය පේනා වගේ හොඳට තියෙන මේ මිනිස්සෙන්ට අවශ්‍ය මේකයි ඒක දීපල්ලා. උඹලට ඕන දේවල් තියලා හරියන්නේ මනුස්සට ඕන දේ දීපන් කියලා කාරණා වැටේ. ඒක ගොඩාක් ඇති කියලා හිතන්න එපා. හැබැයි පළවෙනියම කළ යුතු තමයි අකුසල් නොකර සිටීම. ඉතින් මෙතන මේ දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒක 10කට කඩලා පෙන්නනවා කයෙන් අකුසල් 3යි වචනෙන් අකුසල් 4යි හිතෙන් අකුසල් 3යි එනිසා දේශනේ સમાપ્ત කරමින් මම කියන්නේ අපි ගොඩාක්ම අකුසල් කරන්නේ කටෙන්. වචන වැරදීම සහ හරි දේ ප්‍රකාශ නොකිරීම නිසා. කත්තා කෙරුවොත් බරුවක්. එහෙම නැත්නම් නොකිය යුත්තක්. එහෙම නැත්නම් පරුස වචනයක්. එහෙම නැත්නම් කේලම. ඉතින් කට වහගෙන හිටපම මොකක්වත් වෙන්නේ නැහැ. කට වහගෙන හිටපම මොකක්වත් වෙන්නේ නැහැ. ඩිබ්බෙත් දාන්න ඕනේ නැහැ. කට රටවට කර වැට බැඳා කටවට කර කරන්න බෑනේ. නැන්දන ඒකෙදි ටිකක් ඔය වැඩියෙන් බැනුම් කරනවා කාන්තාවක්සේ. ඕවා කියන්න ගිහලා මාත් බැනුම් ගන්න. ඔබ නොකිය ඉන්නවනේ ඕගොල්ලෝ කැමති. වැඩිම එක <laughs> මනුස්සෙක් කිව්වලු කෙල්ල දීග දෙන්න ඕනේ නම් ඕකෙ පෙන්නපන් මනමාලයට හැබැයි කතා කරන්න එපයි කියපන් කිව්වලු. කතා කරුවොත් මනමාලයා ගෙනියන්නේ නැහැ. කියන්නේම තොන්දල් කතානේ. එසේ කෙල්ලට හතරලා පෙන්නපන් හැබැයි කෙල්ලට කියපන් වැඩේ වෙන්න නම් කතා කරන්න එපයි කියලා. ඉතින් ඒ වගේ තමයි බුදුහාමුදුර අපලත් කියලා තියෙන්නේ. මේ සෙනගෙන් වෙන් වෙල්ලා, වැත්තකට වෙලා තම තමන්ගේ වැඩක් කරගනිලා පුළුවන් තරම් හොඳ දේ කතා කරන්න. වෙච්චි හොඳ පැත්ත. හොඳ කතා කරනවා කියන්නේ මේ ධර්ම සාකච්ඡා. ධම්මීවා කතා අරියවා තුන්හි බව. ඒක නිසා අපි එනවා නබෝ කලකින් මේ කාය දුස්චරිත අයින් කරලා වචී දුස්චරිත වලට එතින්දී අපිට මේට වැඩි සවිස්තරව sannivedanaya කතා කරන්න වෙනවා. අපි කෙනෙකුට වචනයක් දෙනකොට පණිවිඩයක් දෙනකොට එතන sannivedanayak උනාද නැද්ද කියලා දැන් මේ සරුවච්චන සවුරුදු 2600කට ඉස්සර කීපු sannivedanayak මේ අපිට මේ ලැබෙන්නේ සාරිපුත්‍ර සාංශේ මතක් කළ දෙන්නේ ඒකනේ. සාමාන්‍ය වචනයක් සත්‍යයක් පවතින අවුරුදු 100යි. ඊට පස්සේ 100ට 100ක් මේක තිබ්බතන ලකුණක් නැතුව මැකෙනවා. බලන්න සද්ධර්මයේ. අවුරුදු 2600ක් ඇවිල්ලා තාම කහ කැල දෙකට කඩුවා වගේ තියෙනවා. ඒ නිසා අපි ඒ දෙයට ගෞරව කරනවා නම් වචී දුස්චරිත, කාය දුස්චරිත නොකිරීම, තා වචී දුස්චරිත නොකිරීමයි සමස්තේ ඒ නිසා අපි මේ ගත කරන හැම පැයකදීම සක්මන වේවා පරියන්කේ වේවා අප්‍රමාණ කුසලයක් සිද්ධ වෙනවා. ඒ භාවනා කිරීම නිසා නෙවෙයි. සතිය පැවැත්වීම හරහා යමක් නොකර සිටීම හරහා අන්න ඒක පුළුවන් තරම් මල් මලට මල් ලැබුණා වගේ එකතු කරන්න බලන්නේ කරලා ධර්ම සාකච්ඡාවට යොදා ගන්න. ඒකට තමයි තේරෙයි මේක බොහොම සම්‍යක් දෘෂ්ටි හා සම්බන්ධ කතාවක්. ඒ නිසා ඒක ජීවිත පරිවර්තනයක් වෙනුවෙන් අපි ඒකට කැපවෙමු. කැපවෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.